අවස්ථාවේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි බුරුදු පරිදි තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. ඊයේ අපිට ඉවර කරගන්න බැරි වෙච්ච ප්‍රකාශන සහ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අපි අනුරාධෙන් ඉල්ලා සිටිමු. ඊයේ පසුතැබූ කල්තැබූ ප්‍රශ්න වලින් අද සතිವಾರය ආරම්භ කරන විදිහට. කරුණාවනි ස්වාමින් වහන්ස අද කමඨහන් වාර්තා සහ ප්‍රශ්න 16ක් ලැබිලා තියෙනවා සිංහලෙන් 7යි ඉංග්‍රීසියෙන් 5යි සිංහලෙන් අමතර ප්‍රශ්න සහ අමතර දේවල් හතරක් තියෙනවා ඒවා ඉදිරිපත් කිරීමට අවසරයි Venerable Bante, this is my first retreat. I am learning a lot. During sitting meditation, I followed my breath at the nose, and after some time, I could not detect it there, but was able to notice it by shifting attention to my abdomen within bracket stomach and later detected it again at the nose as if all right to keep oh, sorry is it all right to keep shifting my focus to att- focus of attention may you attain nibbana for teaching and guiding us so within the body in pali we call kaya anupasana whatever it may be you have to be happy you are here and now so it may be the uppermost part of your respiratory tract that is the end of the nose or lowermost part of the respiratory tract that is the diaphragm so both of them indicates the same phenomena so therefore you have to go by the prominency go by the conspicuous uh, nature it is being expressed in commentary to Visuddhimagga yata pakatan vipassana bhineveso hmm. yata pakatan vipassana bhineveso Paccha anupahattantena upayena upattapetta sammasitabhang. You access, you get the access It is what is most prominent. When once you get the access, it is nature, naturally mind is spreading everywhere. So therefore don't hesitate which must be my access point. That must be that simply the most cross point, most conspicuous point. So even then I think this is not the first time. Throughout the season, number of people asking, never mind, it is a, it's a worthwhile uh, thing to make doubts, entertain doubts, but whatever may be, what I am telling is, as far as it is within the body, uh, don't discriminate the object, continue with what is prominent. Venerable Bhante 1. Sitting meditation, watching breath. Breath equal in length both nostrils. Body position and contact points noted. Breath reappearing but still shallow and barely perceptible and equal in length. I became aware I had fallen asleep by being jerked awake. Made a determination to watch for the beginning if I fe fell asleep again. Once I felt somewhat dozy by noting my neck turning, twisting to the right, and I became more aware of aware to strengthen my neck and spine and avoided falling asleep. Another time, my body was swaying backwards and I was able to strength, strengthen up. Sorry, it should be straighten up. Stop falling asleep and Continue to watch the breath. Is this what you were referring to yesterday during the instructions? Number two, walking meditation. Uh, also, uh, I can mention about three points that may be uh, elaborating this particular changeover. The sleeping never happen at once. It is happening very slow phases. So therefore, knowing the sleep is happening again and again, try to see the early signs of the sleepiness. That is one point. Your sleepiness never happen at once. So therefore, you may find early signs. And once it is developed, if you ignore, if you forego, if you are ignorant about the early signs, then the sleepiness can happen. But whenever you are to detect the early signs, that detection itself is energizing you. So you can understand now I am reaching the sleepiness, that means known to unknown, and therefore that very understanding will keep warming up your body because it, it's a part we have never reached in our day-to-day -day life. We just fall into sleep. But now we are learning the art of, learning the mechanism of sleeping. So that is also kind of a energizing thing and with respect to that primary object also disappearing in a very accordingly manner. So you can see behave by learning the behavior of the primary object or learning the early signs of the breath, you are learning your dark side of your life. You have never gone to that. So that is the part uh, you have to understand the humanity. If you do not know, you are living in a dream world. The awakened world is a dream world. You are always in the past or future or other people or other places. <coughs> so whenever the sleepiness happens, essentially you are within yourself. When it comes, you are fallen into sleep. That means you are missing the bus. So go prepared and then one day you will learn the early signs of the sleepiness and one day it is not grammatical to present, you will be awakened to the sleep. That is something quite uh, irrational thing. One girl from uh, Melbourne, she wrote to me, she's writing in English. She says, Bhante, I had a nightmare. Each time I go to the sleep, I wake up, so therefore I have a phobia to the night, to the sleep. One day my mother took me to the Satipasala and then there they taught us how to go to the sleep mindfully. So I try to be mindful when sleeping and Nabantes are lucky to happy to mention no nightmare, no bad dreams. Now I'm very happy to go into the sleep. Last sentence. I know now when I am in sleep, I know I am sleeping now. She knows not only we are awake, she knows now I am in a sleep. So it is the part we lost in our life. We are always completely ignorant to the sleep. But there is a, that is a dream world. That's a blessed world. And if you can awaken into the sleep, you have all the extrasensory perception. Tibba, jakku, tibba, everything happen in wholesale business. If you can awaken into the sleep. So not in not only the breath, not only the early signs of the sleep, you must understand even in the sleep, it is contradictory to say you are awake. Neuroscientists, they put sleeping people and the non-sleeping people as a con uh, control group and when they are measuring the brain, sleeping and non-sleeping, both the brain activity is exactly the same. Even you are sleeping, brain never stops. So that means it's a part that you can awaken into. And when you go to the sleep and you awaken, you are in frictionless area. You are in utter comfort zone. And that's the part we are losing. And so it's a miss. So to the, tackle that area, the three points are important. First thing, sleeping is not a single one moment action, it's a series of action. Second thing is learn the early signs of the sleepiness. And when it is advancing, you feel warming up in your body, awakening of your body, mobilization of your energy, so no more sleeping. And the third one you can see the changes of your primary object when it is reaching the uh, sleepiness, so you see the relationship. So therefore, people those who are not mindful, uh, it's utter ignorance. But people those who are mindful, this is the time they are utterly living. So Venerable Sariputta says uh, in teaching, Diva Rati Sanya, Rati Diva Sanya. Night time when the people are sleeping, you are awake. Daytime when the people are doing all the dirty, mad, mad, mad thing, you live like a sleeping person, like a, an owl. In the others are awake, all or I don't know I my pronunciation. That bird is sleeping. But when the others are sleeping, it is in action. That's the way we can turn in this world into a meditation center. If you are awake in the night, all the people dead and gone. It is like a cemetery. And you are awake. When the people are dancing and playing and show off and everything, you behave like a blind person. You behave like a deaf. You behave like a dumb person. Let the people run. You are switched off. So if you know these two, uh, any place is a meditation center. Number two, walking meditation. <clears throat> was watching uh, left plus right and differences in each foot within brackets sensations and started walking slower towards the end of the time period to observe more. I then noted impatience arising in the mind, wanting to walk faster, and had to try to maintain the slow pace to observe the changes. I noted the impatience getting less when I noted the right toes were less cold and less numb than the left and the heel was warmer than the toes on the right side. Trying to observe when mind is coming back now, did not know about did not know, know about it before did not know about it before with reverence met metta. The last sentence you have to may, you may repeat it. Trying to observe when mind is coming back now did not know about it before, full stop. Did not know about it before. Didn't know about it before. Yeah, that is uh, just uh, opening the subject but uh, giving no information. But anyway, being aware that coming back is good, but try to mm, make it sure it is not a mind game, it is exactly happening. Mind may be reading that I know it, but maybe it's a mind game. Instead, if it is when it is happening, get clues, get evidence, get verification. Then there may be completely like you see your image in a mirror-like situation can happen. So therefore, oh, don't just mention the thing. Mentioning thing it, it itself is a good thing, but to get more information and then walking slower the action, more information you can get. Faster the action, the li very little information you can get. So Pandita Sada used to say, if you wish to see the mechanism of the generator, uh, power generator, when it is running fast, you can't learn. You have to either slow it down and remove the hull and then only you can understand the, how the motor is running, how the generative part is running, and when it is come up to the 1500 rounds per minute, then only 2230 current happens. But when it is happening, all the cogwheels and others lie, appear like a cloud. You can't see how it is happening, so you have to slow down. Then only you can understand how the mm, engine is running, how the generator is running, everything. So therefore, slowing down is a must for to understand the machine. So we, in the day-to-day -day life, in the family life, we are burning the candle from both the ends. We are very busy. We make ourselves busy. We make others busy. So ultimately at the end, even in the night, we won't rest. The more you develop, according to the economic criterion, you become a slave. So Eric from he says, we are a cog in the cogwheel of the man-made machine, we can't stop the machine. We are just running. If you are going to stop it, cog cut off and break. So the only thing you have to do is running according to the machine. Ultimately, for what purpose? You will only think at the deathbed. Till that you are running, running, running. You don't know what I do. Bloody, bloody, bloody fools. This is the man machine. So the farmer living in his own way, they are not running according to someone's timetable. If he wish, when the rain comes, he go and do farming. When the rain is not there, he will do hunting and live. So these are not answerable to someone. But you will not consider them as developed, economically prosperous, politically powerful and socially recognized farmer never expect these things. It's a very slow life. But even today, even the farmers are being hired for this, the intensive farming. But I'm mentioning about the old pattern. So therefore, if you can slow down as you wish, if you can quicken and fasten as you wish, then only you being a human. Otherwise, you are a slave. You are controlled by others. So therefore, in walking, you can understand. At a time, you feel like walking little faster at a time you feel like very slowly so do as you like and there you can see uh, more the mindfulness and less the amount of activities and the incoming of the signals you can be aware what is happening less the mindfulness more the bombarding inputs happening it is superfluous you can't understand so therefore uh, measure the speed the activity uh, to get the more sap more juice, more understanding with the full fledged mindfulness, you have to increase and decrease. So do it uh, in a profitable way. Most Venerable Dhammajiva Thero, I am a regular swimmer. During my swimming, I do not use a counter by choice in order to remember the number of lengths. Going up and down I just keep counting the number of laps. This I call mindful meditation. Is this okay? Lately, I have started realizing that at some point I tend to drift into a bodiless st- state. I still feel the water brush past my skin like the wind, but later realize that I didn't feel that there was a body. I was still counting my lengths. It reached 130, and I heard a voice at a distance asking me to stop. The lifeguard was concerned that I might pass out and felt responsible. But I straight away recognized that I was getting angry for being taken out of my terms. Since then, I have experienced the same. My breathing become deep and very long. Is this something I should carry on encouraging? Is there any harm or is it a hindrance to mindful meditation? Should I develop this? In the past, I had no control over this experience and longed for it during the But now I can influence it to happen and just become blissful. Should I carry on this as a practice? During the retreat, so it goes In the past, I had no control over this experience and longed for it during the retreat. So, be, I, I am not the person to in, give instruction to the swimming being in the dry land. So, you have to be in the water. But I have no skill. So therefore, I know, I read the Jonathan Livingston seagull, that you can see flying seagulls here, and the seagull is writing his own experience in the gliding. He says when he come to the proper glide, the wingtip to the wingtip, there's nothing but a thought. Everything happening such a smooth way. So in swimming also may happen. So if it is happening, you are the one to entertain then and there effortlessly you know how to go in, in the current. And one day Godwin went to America, he told, and when he was going to the house, the young girl was not there. And she came and found the Godwin is there. Hey guy, who are you? And kind of thing. That girl started talking. And then Godwin asked, I came with your mother, father. But I heard you are not here. Where are you? I went to swimming. And he told, I don't know how to swim. Can you teach me? how to swim. The seven year old girl, he says, you have to exert least amount of energy and how to be floating on the water, that's all. The least amount of energy, how to float. Godwin says the precision. The girl is talking. So therefore, whatever the skill you are developing, you must learn how to spend the least amount of energy and how to get the equilibrium. That is the profession. So I don't know how to teach swimming being in the dry land. So even in breathing, even in walking, even in brushing your teeth, even when you are eating, if you are bathing, you have to have least amount of energy because when you are in the comfort zone, the things are happening itself. But people, those who do not know swimming, they exert in so much of energy, but can't help. After a long time only, you learn how to glide over the water and to maintain the breath. The longer the breath, the, you can fare very well in swimming. So therefore, I would say if it is increasing mindfulness, definitely I can give a certificate, your swimming will be improved. Mind your own business. Be mindful. Swimming will increase. Take care about mindfulness. Dear Bhante, walking meditation. I started walking meditation by bringing my mind to the sole of my left foot and then the right foot. I started this on the grass at first. As I lift my left foot and move it forward, I feel the blades of grass brushing against the skin on the sole of my feet. When I place it on the ground, I feel the coolness of the grass on my foot. I keep doing this. My mind wanders, and I know it has come back to the present because I can feel the grass brushing against my foot again. I move to the concrete. This time it is the warmth of the concrete that tells me I am here now walking. I keep walking on the concrete but now in the shade. It is the coolness of the concrete that tells me I am here now walking. I continue in the shade and I keep focused on the coolness of the concrete as my feet touch the ground. Then I feel very calm and no longer thinking about the feet. I feel the ground moving beneath me and I am just moving automatically. This is a pleasant feeling. තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. So whenever the the ground, the floor is warm, that means your leg is cooler. That is how you feel the difference, as I tried to mention day before. And when it is leg is warmer, ground appear cooler. When the leg is flat, you feel the end of the cut blade of grass. So contrast when it happens, our mind read only one aspect of it. Hardly we can see the both. Comparison never happen. To make it more exciting, we can say hard thing, touching hard thing, we never consider as touching. Hard thing has to touch with soft thing, then only we scientifically we call it is touching equal surfaces come together, we never consider as a touch. You can't feel it. So difference is the one we can feel it. But when we are doing, if the concern about the leg, other part you have to anticipate. If you feel about the ground, leg you have to anticipate. So therefore when the meditation happen in the touch, in the direct touch, you can see only 50%. Balance is inferential knowledge. Balance is rational knowledge. So never we go for 100. So when we are writing, highest, best writer can go up to 50%. Balance is not there. The day you understand, the softness is touching the hardness, cool is touching the warm, and there you are not there. Whenever you see cold and heat, touching each other, self is not there. Complete everything is automatic. So therefore try to understand it as a natural phenomena of the materiality. Whenever you see hardness, softness, stiffness, tension, movements, the whenever the whole thing come into being, their egocentric idea is disappearing, conceit is disappearing, desire disappearing. As far as the ego is there, you can see only 50% of the phenomena. So therefore, this is measurable, tangible, uh, the progress. So try to, whenever it is happening, don't call this my leg, just see the leg touch the ground and you can see the temperature difference, hardness, softness difference, smoothness, roughness difference. And whenever you are utterly aware of this materialistic phenomena, your egocentric idea disappears boundary disappears, labeling disappears, you are utterly relaxed. So therefore, whenever you are walking, if you are walk barefoot and try to feel it, uh, within 10-20 steps time, your whole stress will be reduced. All tension will be gone. You are really walking on the ground. So that is a kind of a blessing in this walking meditation. This is the last uh, English uh, report in English. <clears throat> Most Venerable Dhammajiva Thero, with utmost respect. Since the first time I experienced the feeling of serenity, I keep being ma- magnetized to this feeling. Whenever I seriously sit to meditate without having to struggle, I become transcended to a world of bliss. Firstly, the rigid the rigid but relaxed posture is visible in the form of sitting, with pressure in various areas such as thighs, pressing on the, on the bench, and tension on the knees and feet and the neck, also the undergarments. This disappears moment to moment, and I can feel my muscles start to sink, sink in with utmost relaxation in stages my body synchronized synchronizes with the muscle movement and I feel the body sinking further and further into a blob and then in in minute steps the, the arms legs body as we know tends to disappear leaving a feeling of there is something present yet nothing present this does not clarify if so called I am sitting, lying, standing, or floating, yet there is a consciousness at this continuous point. I get attached to this feeling during the earlier stage when the body start to sink. If I feel an itch, the hand does not wish to lift to scratch. Same with any ache, aches and pains it does not become important. This feeling also happened to me when I was in hospital after receiving an anti sickness injection. I sank into a trance like state. I could hear everything within brackets or note everything so clearly in minute form like dust under feet, but just couldn't come out of come out or didn't want to come out. When a bed or something tells or signals that it's time to end, sorry, when a bell, when a bell or something tells uh, or signals that it's time to end or come out of its time, come out, oh, it's time out, I feel very sad. But the euphoria stemmed from the feeling carries on. When I, when I awake from this deathless kind of state, sometimes I get a severe neck pain from an old injury. That's when I realize that I have been alive during the current pro- progress current progress now, whenever I am grief stricken or have a depressed, troubled mind due, due to mainly my doing, because I seek attention or feed, feel needed, or angry, or any other disappointment due to my perceptions or high expectations, being fully aware and mindful that I am subjecting myself to these self inflicted deeds, I only have to sit and let the above take its course and feel so tranquil. I feel so blessed to learn from everyone young and old around me. I also feel that everyone seems to seem so precious and pure, no matter who. But sometimes let myself get into trouble because of it. Yet don't feel foolish and don't tend to dislike people for judging me either. Feel so so free. Sorry for this long description. Thank you for making so much unconditional effort to educate and improve the world, sacrificing your selfless solitude like other monks are doing. I could carry on singing your praises until no more paper left to write. Blessings to all who make this journey a fruitful one by so much hard work and sacrifices. To all here and all absent, due to supporting our cause. May you be well always and may you all of us attain supreme bliss of nirvana. The early part of the letter is talking about the limitlessness, boundarylessness of the space. But the latter, coming to the latter, says bounded by the time. We are bounded by space and time. Both of them, when the meditation happens, become boundless. Space-wise, in and me and not be boundary disappears. Then leg, body, arm, everything disappears. You know I am here or I am not dead, but the boundaries disappears. But it says when the bell happens, the time dimension come into being. So you must understand you can be boundless without boundaries in space and time. When that happens, there is no place for your egotistic idea to come and rest. There is no conceit can take place because conceit happens only when the boundaries are there and the desire or oh, cravingness happen to have the lion share when the boundary happens. So if it is boundless, you become human. You are human of, you, you can reach anyone. You can reach even a rock and understand how it is because you are boundaryless. But our education make us so bounded. Education is the culprit make ourselves so much of limited to this and that time and space ultimately we become prisoners so till age 6 without education children are boundless they don't know and day before yesterday that two children came one is four months the other one is two years so when i asked the mother told now the two years understanding this four months is a family member now Earlier he do not know the newcomer as a family member. So hurting, disturbing. Now two years understand, four months is a family member. So that is the way we teach them time and space. Then the suffering starts. Then the torturing starts. So people, parents become very happy because they feel family family feelings. So our parents are the one introduce this time and space. Our good teachers are the other part introducing us time and space. Buddha is the only one telling it's foolish. There is no limit in space, there is no limit in time. We Putujana, we commoners, always we see our boundary, jurisdiction, our periphery area, and then we start suffering. So whenever you are boundless, your tension disappears. So whatever the boundaries you already imposed, never too late. Any time you can disclaim, any time you can disavow, and then you like a bird, you can live. If you wish, you can be well bounded and be grounded into the time and space, you are a prisoner. So in that sense also you are an omnipotent, omnipresent God. <laughs> you can create your own world and you can suffer. You are the omnipotent, you are the omnipresent. So if you are using this omnipresence and omnipotent to become boundless, people consider you as a no one. When you feel the blessing, you feel the boundless situation and that is before your birth. And that will be the after your death. So while you are living also, you live like a dead person or unborn. So they, what a nice word. So we'll go to the next question. Yeah. So when you do the walking meditation, taking the same concept, so if you are to notice not just your, the walking pattern and the feet and the sensations of everything, if you notice your surroundings and appreciate, are you actually um, creating a, a disturbance to your course of just just walking up and down and whatever? without appreciating or you, are you supposed to wear the blinkers and just do what you want to do or what you're told to do or is it okay to appreciate the surroundings as well they are reciprocal first you have to understand left leg right leg from this place to the other place your displacement everything is ultimately when walking happens everything අපි කියන්නේ gediya pitin ඇවිදිනවා we are walking in the whole process they are reciprocal each other. When you become very specific, time specific, space specific, whenever you go deep into that, ultimately time and space become boundless. So Nagarjuna says, ඇවිදින කෙනෙකුත් නැහැ, ඇවිදින තැනකුත් නැහැ, ඇවිදිල්ලකුත් මේකේ නැහැ. If you can say a male is walking left to the right, female is walking to the this and that, they, that is the way we communication. That is the way we appoint the communication. But there's no, are so atomic actions are concerned, they are happening in the space everywhere. We call this is I am walking, this is he is walking, but that is the label we have put. These atoms, they don't know. They energy do not know whether I am working in a male mind, male body or female body. They are in the deep level, there is no displacement. There is no walking as such. So that is why we are omnipotent, omnipresent. If you wish, we can say, I am observing myself walking. That is like uh, you are filming walking for a few minutes and then you see the, the film actually play slow motion. You can see how did you performed. Understand? Mm -hmm. You make a film, video clip and again you play the video clip and see. What about doing the video clip and looking at the same time? So things are happening. I am not claiming I am walking, but I am a neutral observer. I am a distance observer. Things are happening, smoothly happening. No friction, utter comfort. Why not? ගරුතර ස්වාමීන් වහන්ස පෙරදින කමඨහන් වාර්තාවට ලැබුණු උපදෙස් මත සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් ඉදිරියට ගෙන යාමේදී ලැබූ අත්දැකීම් කිහිපයක් වාර්තා කරමි. ඊයේ මම සක්මන් මළුවක සීමාවක් දුරක් නැතිව දිගටම ගමන් කළා. එහිදී බාහිර අරමුණු බහුල නිසා පියවර 10ක් 15කින් සිත අතීත අනාගත සිතුවිලි වලට ගියත් මූල කර්මස්ථානයට පැමිණි විගස සතියේ අඩුවක් පෙරුණු නැති බව වාර්තා කළා. මූල කර්මස්ථානය යටිපතුලේ ස්පර්ශයයි. අද දිනත් මම ඒ විදිහට දිගටම සක්මන් කළා. ඒ තැන්වලම ඊයට වඩා බාහිර අරමුණු අඩුවෙනුයි හඹා ගියේ. මීට පෙර ගමන් කර තිබුණ නිසා වටපිට බැලීම අවම කරන්න හැකි වෙන්නත් ඇති. බාහිරට සිත ගිය විට ආපසු මූල කර්මස්ථානයට එනවා. ආභව දන්නේ යටිපතුලේ තදභාවය සුළඟ වදින සීතල ඒ ඒ ඒ කාය ස්පර්ශයන්ගේ වෙනස් වීම නිසා එය තමයි සාක්ෂිය මේ විදිහට මූල කර්මස්ථානයට ආපසු පැමිණීමේ වාර ගණන වැඩි නිසා තේරුණා මේ සිත ආපහු මූල කර්මස්ථානයට එනකොට ඒ දැනෙන සීතල බව, තද ගතිය, රළු බව දැනගන්නේ පෙර තිබිලා නෙමෙයිමයි. ඒ වෙලාවේ අලුතෙන් හටගත්තේ. බාහිරට යන්න ඉස්සෙල්ලත් මේ දැනීම මූල කර්මස්ථානයේ තිබ්බා තමයි. නමුත් ආපසු ආවහම ඒක දැනුනේ මේ විඥානයේ ආපසු කය පිහිටීම නිසා. බාහිරට සිත ගිය වෙලාවේ හුලඟ නොතිබුණාවත් කකුල් දෙක නොතිබුණාවත් නෙමෙයිනේ විඥාණයෙන් එය දැනගත්ත නිසාමයි මූල කර්මස්ථානයට ආවේ. සක්මන් භාවනාවේ විදර්ශනාව අද තමයි ප්‍රායෝගිකව වැටහුණේ. ඒ වගේම දිනපතා කමඨහන් සුද්ධ කිරීමේ වටිනාකම දැනෙනවා. මේ අත්දැකීමත් සමග සක්මන් කරගෙන ගියා. ඊට පස්සේ වටපිට බලනකොටත් ඔන්න සීතල තද ගතිය යටිපතුලේ දැනෙනවා. සමහර විට අනෙක් අරමුණුත් එනවා. මේ ඔක්කොම වෙන ගමන් මූල කර්මස්ථානයේ සිහියක් තියනවා වගේ. ඇත්තටම මේවා ඒ වෙලාවේ එකම වෙලාවේ වෙන දේවල් නෙමෙයි. සිතේ වේගය වැඩිකම නිසාම ඔක්කොම එකට කෙරෙනවා කියලා අපට පේනවා. මේ දැනීම් දැනගැනීම් වල ඇති ඇති වෙලා නැතිවන ස්වභාවය මේ තුලින් පැහැදිලි වෙනවා. මේ විදියට සිත මූල කර්මස්ථානයේත් බාහිර අරමුණු වලත් එකට වරහන් ඇතුලේ සියලු දේ ගැන අරමුණු කිරීම සක්මන් භාවනාවේ දියුණුවට බාධාවක් නොවේ කියලා හිතනවා. යටිපතුලට දැනෙන වේදනාවේ වෙනස් වීම දැකීම සිහියෙන් සිටීමේ මූල කර්මස්ථානයට පැමිණීමේ සාක්ෂියක් කියලා හිතනවා. අපට මේ අරමුණු දැනීම තේරෙන්නේ නැහැ කියන්නේ සතියෙන් නෙමෙයි ඉන්නේ. අපි අරමුණක් ආවහම ප්‍රපංච කර කර ප්‍රපංච කර කර ඒ දිගේ යනකොට මේ වෙනස් වීම පේන්නේ නැහැ. එය සිහියෙන් කෙරෙන දෙයක් නෙවෙයි. මේ පායට දැනෙන රළු බව, සියුම් බව, සීතල කියන මේ වෙනස් වීම දැනීමෙන් සිටීම, සතියෙන් සිටීමයි කියා හැඟෙනවා. භාවනාවේ දියුණුවට සුදුසු උපදෙස් දෙනසේක්වා ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේකට සරුවචනන්ත මෙහෙම සාක්ෂියක් දෙනවා. අපි මෙතෙන්ලා තෙන සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන යනකොට අපේ හිත රූපයකට ගියයි කියලා ගත්ත අවස්ථාවක එහෙන් රූපයක් දක යන්න ඕන නම් පයේ තමයි හිත තියෙන්න ඕන. නමුත් අපි දන්නේ නැහැ පෙදුරු රත්නෝ කියා පයේ තිබුණ හිත ඇහැට ගිහිල්ලා ඇහි රූපයක් මතුවෙනවා. එතකොට ඒකට ආසාවක් එනවා. අනිත් වගේ සංතිගිදි කියනවා මේ පයේ තිබුණ හිත ඇහැට යන්නේක ඕලාරිකම් පටිච්චසම්පන්න සංකතම් කියලා කියන එක බොහෝම ගොරෝසු දෙයක් ඕන කෙනෙකුට අල්ලන්න පුළුවන්. එතනම හටගන්නේ කල්යතෝ කියන්න බෑ. ඒක පටිච්චසමුප්පාදයක් වෙන්න තියෙන දෙයක්. ඉතින් ඔය මෙයා කියනවා එතනින් ආපහු පයට ආවට පස්සෙත් පයේ දේ පයේ දැන් උණුසුම සිස දැනීමත් එතනමයි හටගන්නේ කල්යතෝ කියන්න බෑ. ඒකත් ඕලාරිකම් පටිච්චසම්පන්න සංකතම්. ඉතින් පිට යන එකත් ඕලාරිකම් පරිසම්පන්න සංකතං. ඇතුළට එන එකත් ඕලාරිකම් පරිසම්පන්න සංකතය. ඒක දෙකම සමාන ආනිසංස දෙන්නේ. පිට ගියත් පිට ගිය බව දන්නවනම් ඇතුළට ආවත් ඇතුළ බව දන්න දෙකම ආනිසංසෙයි. ඉදිරියට පිට ගියයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද අපව වෙයිලා බලනකොට මොකුත් වෙලා නැහැ. ගෙදරට එන්න පුළුවන්. ගෙදර සාමේ තාම තියෙනවා. ඒකට බාහිර අරමුණු කියලා තියෙන ද්වේෂය අපේ හිතෙන් අයින් වෙනවා. පිට පිට ගියාම මොකද ප්‍රශ්නේ? ආපහු ආවට පස්සේ කිසි කරදර නැතුව බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් අපිට ඊට ඉස්සෙල්ලා ඉතින් එනකන් සමත භාවනා කරන එක නම් පිට ගියයි කියලා ඉතින් චෝදනා කරනවා මෙතන භාවනා කරන්න බෑ මෙතන සමනලෙලි ඉන්නවා මෙතන කුරුල්ලෝ ඉන්නවා මෙතන මල් පෙපිලා දෙනවා ඊට පිට යනවා මට බෑ මට දෙන්න සමනලෙලි අස් කරලා දෙන්න කුරුල්ලෝ අස් කරලා දෙන්න එහෙනම් ඇහ පොට්ට කරලා දෙන්න ඉතින් নানা ආකාරකින් ඉතින් ඒ වෙලාවේ ඇත්තටම ඉතින් යාට කියන්න ඕනේ එහෙම කරලා දෙන්නම් කියලා නැත්තම් දඟලනනේ බබා ඉතතක මේ ධම්මවතාමඳුරොත් මේ තීරියස් භාවනා කරනවා. භාවනා කරනකොට ගමේ පන්සලේ ලවුඩ් ස්පීකර් එකක් දාලා එන ගෝසාව. ගිහිල්ලා ඒ ගාම ගිහලා ලෝසාන්ත වාර්තා කරාලු. සාංශ මේකට මොකක් හරි කරන්න ඕනේ මිනිස්සු දැනගන්න ඕනේ කියලා භාවනා මධ්‍යස්ථානක් කියලා වෑන් අපි කොච්චර අමාරුද ඇවිල්ලා බයි විදිහට භාවනා කරන්න කියලා ලොකු සංස්කෘතික හැරමිට යන්නේ යා අපි දෙන්නම ගිහිල්ලා ලවුඩ් ස්පීකර් එකේ තියෙන ගිහිල්ලා කියමු. ඉතින් දැන් කතා කර කර යනවලු දෙන්න. යනකොට ප්ලේන් එකක් ගියාලු. ඒක එන්න සද්දෙලු. දැන් ලොකු ස්වාමීන් වහන්සේ අපි දෙන්නා ගිහිල්ලා දැන් මොන සද්ද නැත කියලා. දැන් ප්ලේන් එක නැතර කරන්න කිව්වොත් මං කොහෙද යන්නේ කියලා ඇහුවා. පිස්සු කෙලින් නැතු කියලා භාවනා කරන ඔය යුවලු. අර වෙලාවට පොඩ්ඩක් කියන්න ඕක සද්දාර නෑ. ඔය දාන සින්දු හින්දු සින්දු අපි පුදුම සිංහල සින්දුවක් දාන්නේ කියලා කියලා නිකාරය පොඩ්ඩක් කන්න ගන්න කියලා කියන්නේ තමුදට පිස්සු දෝයි. ඉතින් භාවනා කරනවා මේ කුරුල්ලෝ ගහ ගන්න අපි වුණා කරන්නේ. කුරුල්ලන්ට වෙලා වෙනකොට උන් එළියට එනවා. ඉතින් එතෙන් ආවට පස්සේ කුරුල්ලත් එකයි පයත් එකයි. ඉතින් එතෙන් ගියාට පස්සේ නම් මේක බයිලා තමයි. එතෙන්ට යනකම් මලි වලි තමයි. ඉතින් අප්‍රීෂিয়েට් කරන්න යන්න එපා. ඒක පරිසම්පන්න. ඒක වෙන්න තියෙන එකක් උනේ. උඹට කරන්න දෙයක් නැහැ. ඔය හටමවයි කියලා කරන්නේ. ඕක උනේ හොඳට කියලා පිට ගියා. බය වෙන්න දෙයක් නැහැ. අපෝ එනවනේ. ඒ බල්ලෝ ගෙවල් වල හදන බල්ලෝ ඉහළ දැම්මට පස්සේ ගිහිල්ලා බැල්ලිය පිටිපස්ස ගිහිල්ලා ආපහු එනවනම් ප්‍රශ්නයක් නැහැ නේද? කූඩු කූඩු කෙනකොට කූඩුවට යනවනම් ප්‍රශ්නයක් නෝ බැඳගෙනම හිටියොත් නෙපස්නේ ෆ්‍රස්ට්‍රේටඩ් දරුවෝ කොයි වෙලාවෙත් උඩු බුරලනවා. ඊට නරකයි පොඩ්ඩක් උඹ ගිහිල්ලා රත්තියතෝ ගාලා උට හරි ආසයි ගස් හත් දැකපම කකුල උස්සලා චූ කරන්නේ. ඒ ටික තියෙන්න එපා බල්ලෙකුට. පූසෙකට ගිහිල්ලා පස්සේ පහුරු ගාලා චූ කරලා කක්ක කරලා ආයෙ වහලා එන්න ගියක් ඇතුලේ මේ අර දැම්මම දුන්න හරි අප්සෙට් නේ. මං කියන්නේ අර අර පූසෝ අපිට හරි වටිනවා. මොකද ඒදි දැකලා නැහැ අපි මේ જાතියේ. ඒක නිසා මෙහි ඉන්න පූසෝ જાතිය උණ්ඩ කණ්ඩ ට්‍රේ එක තිබ්බාම ඒක කනවා. වතුර එකේ තිබ්බාම වතුර පොරනවා. කක්ක කරන්න දෙන කක්ක කරනවා. මට පූසෙද්ද කියලා හිතනවා මේක. උන්නේ අකටවත් ගැලුවා. අපේ පූසෝ එහෙම නෑ. අපේ පුතන් ඔය සෙල්ලම් බෑ. ඌ ගිහිල්ලා කක්ක කරන දන ඌ තමයි දන්නේ. ඌට ඕන මීයක් අල්ලගෙන ගන්න ඔය චීන ගෙනත් දෙන කෑම කන්න යන්නේ ඌ බල්ලොත් එහෙමයි. ඉතින් මෙහෙම බල්ලෝ වෙනසකට හරි වටිනවා. මොකද මට හරි පුදුමයි. අර තේන් සුප්‍රිසි හරි ඉන්නකොට බල්ලෝ මේ රට වටේ ඉන්න මේ නරියවිල්ලා මේ ටවුම මැද කුණු කූඩේ ගහලා ගිහලා අපේ පැත්තේ බල්ලගේ වලිගයක් දැක්කම නරියෙක් එන්නේ නැහැ එළියට. බල්ලා කෑ ගහන්න නරියෝ පලාතගෙන මේක මේ ලන්ඩන් ටවුන් එක මැද ටොරන්ටෝ මැද නරියවිලා මෝ බල්ලොද කියලා හිතෙනවා. අයර්ගේ ඇතුලේ දාගෙනම හදලා. ඉතින් ඒ වගේ භාවනා කරනකොට ඉස්සෙල්ලා ලන්ඩන් බල්ලෝ තාලට හදන්න ඕනේ. පස්සේ ගමේ වල් පරවල්ලෝයි නේ තාලට යන්න අරින්න ඕනේ. බුදුන් දේශනා කරනවා ඒ ගොවි කුබ්‍රෝ කපන්න ඉස්සෙල්ලා භෝගේ තියෙද්දි ගොබල්ලෙක් යනවා හරක් ටික අරගෙන කවන්න. යනකොට හරක් යන්න කැමති භෝගේ කන්නනේ. ඒස හරක් බලන මිනිහා නිතරම ගහලා ඌ අනාථ පැත්තට එළවන වනාත කියන්නේ කැලේට. රැකගෙන ඉන්නවා මොකද හරක නැත්තම් නිතරම යනවා භෝගේ කන්න. භෝගේ නිල් පාටයි වතුරයි ඔක්කොම තියෙනවා. ඉතින් ගොවිය බලා ඉන්නවා තෝ කෑවොත් එimhe හරක් බලා ගිය කියලා අර හරක් බලන එකට තරවටු කරනවා. දැන් මේ මේ தත්ත්වේ ඉඳලා ගොවිය අසන්නේ නෙළුවට පස්සේ මොකද වෙන්නේ කියලා. හරක්කාරයා කැමැති තැනක කණ්ඩාරිනවනේ. කුඹුරේ කාපන්, ඉපනැල්ල කාපන්, නියරේ කාපන්, වනාතේ කාපන් ඌගේ ඉල්ල මේ වගේ සම හවුස් එකට ගිහලා ප්ලූට්ටයක් ගාගෙන ඉන්නවා. හරකුන්න කණ්ඩායනවා. ඕක ආගමේ උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්නේ එකම සාස්ෘණ වංශේ තමයි ඉන්නේ. අතෙන්ද යනකම් භෝගිය කපනකම් අරගොන්ට කන දෙන්න. ඒක උඩු ටික කන්න වෙනවා. භෝගික නෙළුවට පස්සේ අරකලේ යන්න නෑ. ඒ වගේ සති යම් මට්ටමකට ගියාට පස්සේ සති බලය ආවට පස්සේ යා හරියටම දැනගන්නවා ethics. එයා හරියටම දැනගන්නවා මෝරල් කෝඩ් එක. එන්නලා ඒකේ වැඩ ගන්නවා. ඒකෝට අපි සතියේට හෙල්ම් එක බාර දීලා ඕන පිස්සුවක් කෙලපන් කියලා නිකන් ඉන්නවා. එහෙම නැතු හැමදාම පිටිපස්සින් ඉඳලා ගහ ගහ රකිල්ලක් නැහැ. ඉතින් ඒ නිසා කොයි වෙලා ඒක සමහරලාට එක පරියන්කේ දිහාටන අනික එක හරියන්නේ නැහැ. ඉතින් ඒක දැනගන්න ඕනේ දැන් මෙයාට තටු පියාසලා ඉගිලිලා යන්න ඉඩ අරින්න. පිට යන්නේ පිට බලයන් අරමුණේ ඉන්නේ අරමුණේ හිටපන්. පිට යනකොට දැනගන්න ඕන පිට ගිය බව ඕලාරිකම් පටිසම්පන්න සංකතය. හොඳටම තේරෙනවා කකුල නෙවෙයි ඇහි කියලා. ඒකට භාවනා කරලා තියෙන්න ඕනේ නැහැ. ඒක මේ මොහොතකට කලින් කියන්නත් බෑ ඇහැට පණිද කන්න පණිද නහයට පණිද කියලා. ඒකත් දැනගන්න. ඒ වගේම මේ වෙන්න තිබුණ දෙයක්. පටිච්චසමුප්පාදේ. ඒකට හොඳට දුන්නා නම් මේ පටිච්චසමුප්පාදේ කියන එක තේරෙනවා. දැන් අපි නිතර නිතර අදගද කකුලටම දාන්න එක තමයි සාමාන්‍ය කරන්නේ. කිරුව පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැහැ. ධර්මතාවයක් නෙවෙයි දැන් මේ අරක ලණුවෙන් ඇදලා දාන එකක් නේ තියෙන්නේ. එහෙම තමයි පටන් ගන්න. ඉතින් අන්නේ පටන් ගන්න තැන ඉඳලා කොතනදීද හරක දිගේලි කරන්න කියලා. ෆ්‍රී යන්න දෙන්න කියන එක හැමදාම හැම කෙනාටම ප්‍රශ්නයක්. ඒකට කියන්නේ මොරැලිටි කියලා. ඒකට කියන්නේ self torturing කියලා. ඒකට කියන්නේ misunderstood self restrainment කියලා. ඉතින් self restrainment අවශ්‍යයි. හැබැයි මන් දන්නේ එක සත්‍යයක් තියෙනවා. self restrainment morality කතා කරන එකෙක් ගාවත් morality නෑ. උන් අනුන්ගේ මොරැල් ටිකක් තමයි කතා කරන්නේ. මම අවුරුදු 26 පිස්සු කෙලක් මිනිස්සෙක්. ඊට පස්සේ භාවනා කරාට පස්සේ පුදුමාකාර නිදහසක් තියෙන්නේ කවුරුත් එන්නේ මට කියන්නේ සිටින් ඉඳින් කරන්න. පන්තියට ආපු ගමන් ටීචර් ඉස්සලා ගැන සිටින් ඉඳින් සිටින් ඉඳින් ඔය මොරැලිටි කතා කරන්නේ එකක්වත් මොරල් නැති මිනිස්සු. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන ගුරුමේ භික්ෂුවකට කාට හරි කියනවා නම් මේක ගැලපෙන්නේ නැහැ භික්ෂුවට කියලා. උන්ද දන්නේ නැතුළු භික්ෂුව කියන්නේ කවුද කියලා. භික්ෂුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගෝලයෙක් අරහං. ඌ තමයි සුදුස්ස ඕනෙම දෙයකට. මොකද්ද භික්ෂුවට කරන්න බැරි? එක එකනා කියනවා මේක භික්ෂුවට ගැලපෙන්නේ නැහැ කියලා. ඌ දන්නේ අපේ ලෝක බුදුහාමුදුරුවෝ කියලා. අපි භික්ෂූන් අපිට කවුරක්වත් නිසි දන්න දෙන්න බෑ. මොකද අපි දන්නවා සත්‍යයට බාර දුන්නා පස්සේ මෙහෙම යනවායි කියලා. ඉතින් ඒක හරි භයානක ප්‍රකාශයක්. හරි භයානක ප්‍රකාශයක්. පොද මොරලිස් මිනිස්සු භවනා කරන්න කැමති නැහැ. සීලය සම්පූර්ණ නැහැ. දාහනය සම්පූර්ණ නැහැ. සමාධිය සම්පූර්ණ නැහැ කියලා මහා කරන්න බැරි ලයිස්තුවක් කරන වැඩේ පටන් ගන්නවත් නැහැ. පටන් ගන්නත් එක්කනට තියෙන නොබෝ වෙලාවකින් සතිය විසින්ම අපිට දෙනවා ෆ්‍රී ලයිසන් එකක්. මෙතනින් එහාට පුතා මොරැලිටි ප්‍රශ්නයක් නැහැ බලයක්. අන්නේ ඒ රැල් බුරුල් අරින්න කවුරක්වත් දන්නේ හැම කෙනාම මිරිකලා අල්ලනවා අනුන්වත් මිරිකලා අල්ලනවා අනුන් මිරිකලා අල්ලයි කියලා හිතාගෙන ඉතින් ඔබ දෙයයන් ආංශ කෙනෙක් පතා ගන්න. ආපෝ දෙයයන් ආංශයට විරුද්ධව යන්න කියලා උඩ ඉන්න දෙයි කෙනෙක් හිතා ගන්න. ඔතනින් එහාට ගිහම මම සතරපඩදාරි දෙයයන් ආංශ. මොනවාරි වැරදුනා නම් මම වගේ කියනවා. අන්නේ ඒක පොඩි ළමයි ගාව හරියට තියෙනවා. පොඩි ළමයට කියලා දුන්නොත් ගාක් බය දෙමාපියෝ කියලා දෙන්නේ නැහැ මොකද පොඩි උන් මේ ලයිසන් ගත්තොත් එහෙම වම්මලට තාත්තට මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා පොඩි උන් ළඟ ඕක තියෙනවා. පොඩි උකට දුන්නොත් එහෙම නැත්නම් කතෝලික කෙනෙකුට හරි මුස්ලිම් කෙනෙකුට හරි කාටවත් දුන්නොත් මෙන්න මෙච්චරයි පුතා විපස්සනා කරන්න කියලා උන්ට টොප් එකට තේරෙනවා. මොකද උන්ගේ ආගම් වල ඒක මිරිකලානේ අල්ලලා තියෙන උඹට කවදාවත් බෑ කියලානේ. බුදුහාමුදුරු කියනවා එක විනා එක සුමානයක් බහන කරලා මම ඔබට පොට පෙන්ලා දෙන්න. ඊට පස්සේ මේ මීටෝක දිනු කරගනින් කියලා. ඉතින් අන්නේ විදිහට එක තැන් වලට ගියාට හිත ඒකට පශ්චාත්තාප වීමේදී ලකුණු හතරක් වෙනවා irritation, fault finding, self accusation and pedantic කියලා. ඉතින් ඒක සාමාන්‍ය සතිය පටන් ගන්නකොට එහෙම ටිකක් රෙස්ට්‍රික්ෂන් එකක් තියෙන හැම වෙලාවෙම ඉරිටේෂන් මගේ හිත පිට යනවා අප්පා. කුරුල්ල වෙනවා නෙමේකට සමනල් වෙනවා නෙමේකට සින්දු කියනවා නෙමේක කියලා සින්දු කියන කට්ටියට දොස් කියනවා. fault finding. Tamanට accuse කරන වරන මම වගේ දුර්ලභ මිනිසෙක් මට සතිය පවත්වන්න බෑනේ පියවර හතරක්වත් යන්න බෑනේ කියලා එසේ පෙඩැන්ටික් කියන අපි හදන භාවනා මධ්‍යස්ථාන කිසිම සත්‍යයක් නැහැ. කිසිම කුරුල්ලෙක් නැහැ. කිසිම සමනලෙක් නැහැ. මේ මිනිස්සු මේකට වියදම් කරලා නැහැ හොඳට හැදුවොත් දෙකට පෙඩැන්ටික් කරන්න ආවා. ඉතින් එහෙම තමයි හරියට වැඩේ දන්නේ නැති වෙච්චාම නොදන්න වෙදකමට කොඳුරු තෙල් කල 7යි 7කුත් ඕනලු තව වැඩිපුර. සතිය හැදුනට මොකක්වත් ඕනේ නැහැ. මම මේ මේ ටැක්ස්ලට් ලයිසන් දෙන්න නෙවෙයි හදන්නේ. මම කියන්නේ සතිය පිබිදීමක් ඇති කරලා දෙනවා. අපි හිතන රෙඩිය කලින් නමුත් අපේ තියෙන අර self accusation නිසා අපි ඒක පාවිච්චි කරන්න කැමති නැහැ. ඒකට බුදුහාමුදුරු දෙන ලයිසන් එක තමයි හිත පිට ගියාට ඒක ඕලාරිකම් පරිසම්පන්න සංකතක්. හිත ඇතුළට ආවට පස්සේ <clears throat> ආවයි කියලා දැනගන්න එකත් ඕලාරිකම් පරිසම්පන්න සංකතක්. ওই දෙකම වෙන කෙනාට තමයි සතිය සෞඛ්‍ය සම්පන්නව වැඩෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ඊයේ සවස් කාලයේදී සක්මන් භාවනාව කිරීමට මා තෝරාගත්තේ තාර පොළවයි. එහි සක්මන් කරන විට පාදවලට උණුසුම් ගතිය දැනුන් දැනු නෙමි. වම්පස් මම වම්පස ඔසවන තබ තබ ඔසවනවා තබනවා ලෙසත් දකුණු පසද එසේම කළෙමි. සිත ඒ අරමුණේ තබාගෙන සක්මන් කළෙමි. සිත විසිරුණත් නැවත ඒ අරමුණට යොමු කළෙමි. මම සක්මන් භාවනාව කරන දෙවැනි දිනය නිසා අතිශය ප්‍රීතියටපත් වුණා. මෙතෙක්කල් නොකලපු දෙයක් කිරීමෙන් අතිශය ප්‍රීතියටපත් වුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරයන් කියන්නේ ඒකෙත් අර එක වාක්‍යයක් ගැන කියන්නේ තියෙන මේ වගේ පිටි ගියාට පස්සේ අපව ගත්තා කියලා මේක ලියලා තියෙන්නේ. සතිය හොඳට පටල වෙනකොට ඉබේ ගැනෙන්න පටන් ගන්නවා. පිට යනවා දැනගත්ත ගමන් එයා අපව එන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා හරියට ඒක effortless වෙන තැනක්. දැන් මේකේ තාම හිතානින්නේ effort එකෙන් කරන්න කියලා. ඇත්තටම වෙන්නේ effortless. ඕක තේරුම් ගනින්න ඔබ කලකින්. එතකොට ඔයිටත් වැඩිය සතුටක් වෙනවා කංගඩි පැල්ල යන සයිස් එකේ සතුටක්. ඊගාවට. පාරයන්කය අද උදයේ සක්මන් භාවනාවෙන් පසු පරයන්කයට ඉඳ ගතිමි. ආසනය සකස් කර ඉඳගෙන ආස්වාස ප්‍රස්වාස කරන විට හුස්ම රැල්ල සියුම් විය. එවිට උදරය උස් පහස් උස් පහත් වීම ගැන සිත මෙනෙහි කළෙමි. මද වේලාවකින් එයද සියුම් වීමෙන් ඒ ගැන සිත මෙනෙහි කරන විට යම් වේදනාවක් දනිස් දෙකේ දැනුනි. ඒ මොහොතේ වේදනා වේදනා යනුවෙන් සිතන විට එය ක්‍රමක්‍රමයෙන් නැතිවිය. නැවත වරක් ආස්වාස ප්‍රස්වාස කරන්නට පටන් ගත් විට පෙරසේ නැවතත් එයම සිදු වූයේ සිදු වූ යෙමි. කරුණාවෙන් එය පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය පළවෙනි සැරේට ඒ වගේ දෙයක් වෙනකොට වේදනාවක් තියෙනවා වේදනාව මෙනෙහි කරන්නේ නැති වෙනවා ආය ආනාපානට යනවා ඊට පස්සේ ඔන්න ටික වෙලා හිටිනවා දැන් ඉතින් ඉවරට මිරා කියන්නේ ඔන්න ආයසට අර වගේම වේදනා වෙනවා ආයසරයක වන්න ආය අනපාණ්ඩ වෙනවා පළවෙනි සැරේට මේක වෙන එකට කියනවා ආසේවන ප්‍රත්‍ය කියලා මේ ඇසුරු කරලා දැනගන්නවා යම් දෙකට ආදාහණය අවධානය යොමු කරොත් ඒක විනාශයක් බවට පත් වෙනවා කියනවා ඊට පස්සේ ඒකම නැවත නැවත කරන්න මෙයාට හිතෙනවනේ ඒකට කියනවා භාවන ප්‍රත්‍ය කියලා මේ ආසේවනය කරපදී ඇසුරු කරපදී නැවත නැවත කළ බලන්න ඕනේ එතකොට කරන කරන වෙලාවක හරියනවා කියනවා ඊට පස්සේ බහුලීකත ප්‍රත්‍ය යනවා ඒක ලක්ෂ කෝටි වාරයක් කරලා බලනවා. කොයි එන එකක්වත් හිටින්නේ නැහැ. ඒකට අවධානය යොමු කරපුවා ඒක නැති වෙන හරියට ලේස බීමයක් ඇල්ලුවා වගේ ඕනම දෙයකට. ඉතින් මේ ආසේවන ප්‍රත්‍ය මේ කතා කරන්නේ ඒකේ ඊගාදාසිය කොට ලෑස්ති වෙලා ගිහිල්ලා ඔහම තමයි හැටි මේක සයිකල්ස් දුවන්නේ. එකක් උනාට පස්සේ ඒකම නැවත නැවත වෙනවා නම් සූදානම් ශරීරය කියලා එකක් තියෙනවා. ප්‍රිපෙයර්ඩ්නස් කියලා. ප්‍රිපෙයර්ඩ්නස් එකෙන් යන්නේ ඊට පස්සේ ඔච්චර දඟලන්න දෙයක් නැහැ. රෑ වුණොත් එළි වෙනවා. එළි වුණොත් රෑ වෙනවා. ආයෝධික වෙන්නේ නැතුව වෙන දෙයක් නැහැ නේ. රෑ වෙනවට බය වෙනවා, එළිය වෙනවට සතුටු වෙනවා. උඹ සතුටුනක් නැතුව රෑ වෙනවා. ඔක දිහා පොඩ්ඩක් ලැහැත් වෙලා ගියාම ඔකට ඕකෙන් ওই වොරීස් ගන්න ගතිය නැති වෙලා යනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව අද උදෑසන සක්මන් භාවනාවට යොමු වී පියවර කීපයක් බලා සිටින විටම পাය ගල් පොළවේ තබනවාත් සමගම මුළු ශරීරයම මෙම දැනීම සකස් විය. වරහන් ඇතුළේ ඊයේ මෙය සවිස්තර වාර්තා කළසේම සවිස්තරව වාර්තා කළසේම මේ ලෙස ඊටමත් සතිමත්ව ප්‍රබෝධ සිතකින් බොහෝ වෙලා සක්මනේ යෙදුණෙමි. ඒ ඒ මොහොතකදී ඊයේ ධර්මදේශනය සිහියට නැගී අදුක්ඛම සුඛ වේදනාව සක්මන තුල දැකිය හැකිදයි පිරික්ෂා කිරීමට සිතක් පහළ විය. දකුණු පාදය තබන විට එම කකුලේ ජොයින්ට් එකේ අලුත් ජොයින්ට් එකේ අදත් වේදනාව පැවති අතර එය දුක ලෙස දැනුණද සැපය හා අදුක්ඛම සුඛය වෙන්වෙන්ව හඳුනා ගැනීම අසීරු විය. වම් පාදය තබන විට කිසිදු වෙහෙසක් නැතිව සැහැල්ලුවෙන් තැබීම හෝ සිතෙහි ඇති ප්‍රසන්න භාවය අදුක්ඛම සුඛය යයි සිතට දැනුණද එසේනම් සැපයසේ දැකිය හැක්කේ කුමක්දයි සිතමින් සක්මන් කළා විටක එය සිතෙහි ඇති විටක එය සිතෙහි ඇති වුණු ප්‍රීතියයි සිතිනි වරහන් ඇතුලේ සක්මන හා සමාධිය නිසා ඇති වුණු ප්‍රීතියයි සිතිනි නමුත් මම එම ප්‍රීතියට ලේබල් දෙකක් ගහන්නට තත් කරන බව දනී. එම සිතුවිල්ලෙන් ඉවත් වී විනාඩි 40ක් පමණ සක්මන් කොට කොරිඩෝව දිගේ ඇතුළට එන විට මහත් වූ සිසිලසක් කකුලට දැනුණු බව වටහා ගතිමි. රළු පොළවේ බොහෝ වෙලා ඇවිද්ද නිසා එම සිසිලස තදින්ම දැනුණු අතර එයින් සිත ප්‍රබෝධමත් විය. මේ වාර්තා කිරීමට පටන්ගත් විට මට හිතට දැනුනේ ඉහත මා සෙසු මා සෙයු සැපය මෙයද කියායි. පහදා දෙන්න. එම සිසිලස විඳින අතරද සතිය හොඳින්ම පැවතීය. ස්ලැබ්ස් වල ඇති සියුම් උස් පහත් තැන් පවා පතුලට සියුම්ම දැනි දැනි ගමන් කළෙමි. ইহත ආකාරයෙන් සිතට නැගෙන්නා වූ ප්‍රශ්න මායාගේ උගුල් නැත්නම් ප්‍රපංචයන්ද නැත්නම් ඒ තුලින් භාවනාවේ විදර්ශනාව මතු කරගත යුතුය දැයි පහදා දුන මැනවි. තෙරුවන් සරණයි උතුම් වූ නිර්වාණය ඔබ වහන්සේට වැඩි දුර නොවේවා. ඒ ලියන එකනටත් එහෙම වේවා. අපිට අර දුක් වේදනාව තියෙනවා නම් දකුණු පායේ එතකොට එතෙන්ට හිත ඇදලා යනවා කියන එක ස්වභාවිකයි. එතෙන් තමයි පෑනලිය වෙන්නේ මම මේ සක්මන් කරනකොට වම් පායේ වේදනාවක් දැනෙනවා. ඉතින් ඒ වෙලාවේ දකුණු පාය බැලුවා නම් අදුක්කම සුඛේ දකුණු පායේ තිනවා ලියන්නේ නැන්නේ කියන්නේ නැන්නේ. මොකද අපිට දුකමනේ ඕනේ කරන්නේ. දුකින දැනගෙන ලියනවා ජොයින්ට් හතරක් තියෙනවා. එක ජොයින්ට් එක රිදෙන්නේ. ඒක ගැන විතරයි ලියන්නේ. මොකද අපි ඒ තරම් දුකට කැමතියි. එතකොට ඕනේ නම් අදුක්කම සුඛ බලන්න අනිත් ජොයින්ට් එක බලන්න. ඒ වගේ තියෙන ඒවදී ලියන්න දෙයක් කැප්පයි වතින්. හැබැයි දුක තියෙනවා නම් ඒක අල්ලපු ගෙදරටත් කතා කරලා SMS කර කර අල්ල ගිය මුල ගිය සේරම ලියනවා. ඒ තරම්ම දුකට කැමතියි. ඒ නිසා කියනවා දත එකක්මත් තියෙනකොට 32ක් තියෙනවා උඹට කැප්පුනේ ඉතින් නැතුව අනිත් 31 ගැන හිතපන්කෝ. ආ වැඩක් නැහැ. ඌව හිතලා වැඩ නැහැ. කැකෝ තියෙන එක ගැන කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ ඩෙන්ටිස් එක. කියලා කියන්න ඕනේ මට හાર્ට් ඇටැක් තියෙන නිසා දත්තමාරු ධානයින් එක හරින ඉක්මනට යන්න ඕනේ. අර අර 31කින් පැත්ත ගලිලා අර එක අල්ලගෙන නටන්න නැතිල. දුකට තියෙන කැමැත්ත එතකොට මේ අනික් එකට දාලා බැලුවොත් එහෙම කියනවා මේ පිස්සු ගෙලින්න එපා දත් අමාරු වෙලා ඇතිස් එක බල බල ඉඳලා වැඩක් තියෙනවා. ඒ අමාරු දත ගැන කතා කරන්නකෝ. ඉතින් දික්කසාද වෙනවා මිනිස්සුත් එක්ක ඌව කතා කරන්න කියලා. ඉතින් අදුක්කම සුඛ කියලා කියන්නේ සාපේක්ෂව දුකක් ආපු වෙලාවේ ඒ අනිත් පැත්ත පොඩ බලන්න හිත දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ රචනයක් ලියන්න හිතෙන්නෙත් නැහැ. ඒකේ ධර්මයක් තියෙනවා කියලා හිතෙන්නෙත් නැහැ. අර අමාරුවෙක් ගැනම කතා කරනවා. යා හරිම හොඳ යාළුවයි කියලා හිතනවා. ඒ වගේම අපි හිතමු සැප වේදනාවක් ආවයි කියලා ඔය ඇවිදගෙන එනකොට සීතල දැනෙනකොට. එතකොට බැලුවොත් එimhe ඒක සාපේක්ෂ දෙයක්. ඊට පස්සේ අහලා තිනවා මේක පිළිබඳ හිතන හිතවිල්ලද සැප කියලා නෑ. ඒවට කියන සෝමනස්සය කියලා. හිතින් හිතාගන්න එක සෝමනස්සය. පයර දැනෙන එක කායික දැනෙන එක සැප. සුඛ සෝමනස්ස කියලා දෙකක් තියෙනවා. සුඛ කියලා කියන්නේ කායිකව දැනෙන එක, සෝමනස්ස කියන්නේ හිතින් ගන්න එක. දුක්ඛ දෝමනස්ස කියලා දෙකක් තියෙනවා. දුක කියන්නේ කායික දුක. දෝමනස කියන්නේ හිතින් ගන්න දුක. ඉතින් අපි අර මොකේ මොකක් ආවත් දුක්ඛ දෝමනස්ස දුක්ඛ අවශ්‍යපාවත් ඒකට අපි අච්චාරුවක් නේද ආරූඩයක් දාන. දෝමනසයෝ සෝමනස ඊට පස්සේ දරන්න බෑ. ඊට පස්සේ මල පයින්නෝ. ඉතින් ඒ දුක්ඛ දෝමනස දාන්න නැතුව ස්වභාවය බලන් ඉන්නවා නම් අපි කායනපසනාව කියලා කියනවා. ඒක සාපේක්ෂ දෙයක්. මේක ප්‍රපංචයක්ද නැද්ද කියලා අහනවා. මේක ප්‍රපංචයක් තමයි. නමුත් මේක විසඳ ගන්න වෙලාවේදී මේක අපි කියලා කතා කරලා විසඳ ගන්න ඕනේ. ඒක හරියට බඳිනකම් ලව් ලෙටර්ස් ලියන්න වෙනවා. බැන්දට පස්සේ ලව් ලෙටර්ස් කියපු කට්ටිය මාලා ඉන්නවද? එහෙනම් පිස්සු තමයි. ඒ අරකම තමයි බාන්නේ. ඒ බැන්දට පස්සේ ලව් ලෙටර්ස් නැහැ. යන්නේ ඇති වෙන ලව් ලෙටර්ස්. මේ මේකේ නැහැ. අන්න ඒ වගේ තමයි ඉගෙන ගන්න වෙලාවේ අපිට ටිකක් ප්‍රපංච කරන්න වෙනවා. ටිකක් ওই වගේ ටිකක් චොක්ලට් ලේන්සු වගේ දේවල් ටිකක් බහුලව භාවිත වෙනවා. ඒක ඉවරනාට පස්සේ බැන්දට පස්සේ ඒක භාවිත වෙන්නේ නැහැ. ඒක ෂුවර් කතයක්ම. තේරුණාට පස්සේ ඔය කතා කරලා වැඩක් නැහැ. එතෙන් යනකම් බහ තෝරන්න වෙනවා. ඒ නිසා මේ මේකෙන් තියෙන ලාභය තමයි එක්කෙනෙක් මේ බහත් කරනකොට අනික් අයටත් ඒකේ ආනිසංස තියෙනවා. වැරදි ටිකට වගේ කියන්නේ නැහැ. ඌ බැනුම් ආපදේ හරි ටික එනවනේ මීට කුප්පිය පුරව ගන්නවා. ඒක ඒ පොදු කමඨාන් සුද්ධ කිරීමේ තියෙන ලාභේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී දොඩමළු වෙනවා ටිකක්. ඒ දොඩමළු වීම ප්‍රපංච නොවන්නේ නොවේ. නමුත් ඒකේ අර අන්වේ ඥාන තේරුම් ගන්නට මේ මේ ණය විපස්සනා තේරුම් ගන්නට උදව් වෙනවා. පිරුණාට පස්සේ ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ කවුරු හරි ඇහුවොත් විතරක් උදව් වෙනවා නැත්නම් අවශ්‍ය වෙන්නේ නිසා මේ හැම දුක්ඛ දෝමනස්ස අදුක්ඛම සුඛම ඒවා සේරම සාපේක්ෂව තියෙන්නේ. අන්නේ සාපේක්ෂතාවය බලන්න යා පෙන්නන දේ බලන ගමන් මේ පැත්ත බලන්න ඕන. දැන් මැජික් පෙන්නන මිනිස්සයා ඇස්පෙන්දුමට රබාන හොල්ලනවනේ හයියෙන්. එතකොට දැනගන්න ඕනේ මේ අතින් මේක මොකක් හරි සෙල්ලමක් කරන තමයි හදන්නේ කියලා. මිනිස්සු කරන්නේ රබාන හිල්ලෙන වේගෙට ඒ දිහා බලනකොට මේ මේ පැත්තේ පණ තියෙන මාළියෝ ගෙනත් පෙන්නනවා. පියාඹන පරවිය ගෙනත් පෙන්නනවා. ඉතින් මේ අත බලන ගමන් මේ අත බලන්න ගියාම තමයි තේරෙන්නේ මැජික් කාර්යය ඒක වහලා කරන්න දානවා. ඒකට ගමේ කතාව තමයි මොනර පිල්ලි දාගෙන නටනකොට පස්සේ පැත්තෙන් කියලා බලන්න කියනවා. හරිම කැතයි. මොනර කැමතිම නෑ ඒකට නලව නලව නලව නලව ඉන්න පැත්තම හැරෙන්නේ. හැබැයි පිල් වැඩියෙන් වීදෙන්න වීදෙන්න පිටිපස්ස හරි කැතයි. එතකොට ඉතින් ওই පිල් ටික වහගනින් ওই පිටිපස්සේ එක වහන්න ඕක දීලා තියෙන්නේ ඕක වහගෙන හිටපන් කියන්නේ හිතනවා පිල් වීදිල්ල පැත්ත. ඒ නිසා ওই නාඩගමක් පෙන්නකොට පෙන්නන දේ විතරක් නෙමෙයි බලන්න පැත්තක් තියෙනවා කියලා හිතා ගන්න. ඒ ඒ ඒ වේදිකා සැරසිලා තියෙන මේ පැත්ත වහන්න. විපස්සනා කරන එකට දෙපැත්තම පේනවා. ඒතර වෙන මේක රංගපෑමක් තියෙන්නේ, වේශ නිරූපණයක් තියෙන්නේ, වේදිකා සැරසිල්ලක් තියෙන්නේ බොරුව. ඒක සංකල්පේ. නිකන් සාමාන්‍ය ගැමි දර්ශනයක් බලපුවාම කිසිම සංකල්පයක් නැහැ. ඒක ස්වභාවය. අන්නේ දෙක වෙන් කරගන්න අපේ හිත දුර්වලයි, අපේ හිත සංකල්ප වලට කැමැති යථාර්ථයට වැඩියි. ඉතින් අපි හැමදාම රවට්ටනවා හැමදාම රැවටෙනවා. සංකල්ප නෙමෙයි යථාර්ථයට කැමති කෙනා රවට්ටන්නත් බෑ. එයා අනුන් රවට්ටන්න යන්නෙත් නැහැ. එතකොට එයාට සැප දුක දෙක නැති වෙනවා. ඉතුරු වෙන්නේ මැදට ඉච්ච ආපු අදුක්කම සුඛය තමයි හුඟක් වෙලාට ඉතුරු වෙන්නේ. මොකද අර දෙකේ තියෙන රැවටිල්ල. ඒ නිසා තව ටිකක් මේ විදිහට කරගෙන යන්න. එතකොට තව ඔක සුද්ධ වෙලා එනවා. අවසරයි ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව සක්මනෙන් පසු පරයන්ක භාවනාවට වාඩි උනිමි. ආස්වාස ප්‍රස්වාස දිහා බලන්නට පටන් ගතිමි. විවිධ ශබ්දද සිතුවිලිද මුලින් පැවතුනත් ආස්වාසය ප්‍රස්වාසය ප්‍රකට විය. හුස්ම ඉහළට යන විට වාතය කදම්බයක් මෙන් නාස් පුඩු වලින් ඉහළට ගමන් කරයි. පහළට යන විට ඊටාම සියුම් දැනීමක් නාසයට දැනේ. මෙසේ බලන් සිටින විට හුස්ම සංසිඳීමට පටන් ගනී. හුස්මේ වේගයත් දැනීමේ ප්‍රමාණයත් අඩු වී යයි. මෙසේ නිරීක්ෂණය කරන විට සිත කිසිම සම්බන්ධයක් නැති සිතිවිල්ලකට එකපාරටම යයි. එයින් පසු නැවත නාසයේ පුඩුවේ දැනීමට එයි. නැවත සංසිඳන විට සිතිවිල්ලකට පනී. මෙසේ නැවත නැවත උත්සාහ කළෙමි. ඉන්පසු වරහන් ඇතුලේ පැය භාගයක් පමණ සිත සංසුන් විය. කැළඹිලි අඩු විය. නමුත් හිස කඩාගෙන වැටීම පොඩ පොඩ සිදුවේයි. හිස කඩාගෙන වැටෙන වාරයක් පාසා සිත සංසුන් ගතිය වැඩිවීමක් උනාසේ දැනේ. දැන් පහලට බෙල්ල නැවී ඇත. සිතින් නිරීක්ෂණය කරමින් හිස කෙලින් කර ගතිමි. හදවත වේගයෙන් ගැහෙන්නටත් හුස්ම වේගයෙන් වැටෙන්නටත් විය. හැම දෙයක්ම රිද්මයානුකූලව සිදුවෙයි. නැවතත් මේ අයුරින් සංසිඳීමත් සිතිවිලි එකත් දෙකත් එන එකත් ඉන්පසු හිස කඩන් වැටීමත් සිදුවෙයි. මේ කරන විදිය නිවැරදි දැයි ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. මේකේ පේනවා මේ කිසිම දෙයක් ලෝකේ විදර්ශනා ලෝකේ කවදාහකත් ඇක්සිඩන්ට් කියලා જાතියක් නෑ. ඔක්කොම සිද්ධ වෙන්නේ ග්‍රැජුවල්. ඒ නිසා නින්දට වැටෙන්නේත් ග්‍රැජුවලි, ආනපන සංසිඳෙන්නේත් ග්‍රැජුවලි, ඉතිවිලි එන හැටිත් ඔක්කොම ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක් තියෙන නිසා ඕන තැනක ක්ලච් එක ඇප්ලයි කරන්න පුළුවන්, ඕන තැනක බ්‍රේක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ තරබලදාරි දෙවියෙක්වත් මේම ඩෙස්ටයින් මොකුත් නෑ. ඉතින් ඒ නිසා දැනගන්න පුළුවන් මේ සංසිඳීගෙන යනකොට හිතවිල්ලක් ආවොත් නොදැනීම ඒ හිතවිල්ලට සාපේක්ෂව සංසුදිච්ච ආස්වාද ප්‍රසවාසය විසෙන්න පටන් ගන්නවා. එතකොට <clears throat> හිතවිල්ලෙන් ඇවිල්ලා ආනපනට යනකොට tempat විචාරට වැඩි ආනපන ටිකක් කැළඹිලා තියෙනවා. ඊට පස්සේ ඒක යා දැනගත්තොත් ඒකට කමන්නේ නැහැ. මම එහෙම කරවබන බලයිනෝකේ දැන් හිතවිල්ල ආයේ ආනපනේ ආයේ tempat වෙනකොට ආයේ හිතවිල්ලක් හරි සද්දයක් හරි වේදනාවක් ඇවිල්ලා පොඩි කැළඹිල්ලක් කරනවා. ඒ ශබ්ද වේදනා කැළඹිල්ලට සාපේක්ෂව තැම්පත් වෙලා තියෙන ආනපනෙත් ඇවිස්සෙනවා. එයා නැගිටලා ආය අරමුණට යනකොට පේනවා අර තැම්පත් ගතිය අඩුයි. හැබැයි කරනකොට කරනකොට තියෙනවා ඒ හිතපිල්ලක් ආවත් වේදනාවක් ආවත් සම්පත්කම ආවත් සද්දයක් ආවත් කලබල කරන්න තු මේක දිහා බලා හිටියොත් හිතවිලි වේදනා සද්දත් තැම්පත් වෙන අතර ආනපනෙත් තැම්පත් වීමක් ඇති වෙනවා. ඒකේ එක රැයින් එක පාරින් වෙන්නේ නැහැ. චක්‍ර කීපයක් කරකිලා වෙන්නේ. ඒ කියන්නේ full established. හොත්තටම පදන් වෙලා වැඩේ වෙන්නේ. ඒක නිසා එක සැරේ හුස්ම නතර වෙයි කියලා හිතන්නත් එපා. එක සැරේ වේදනා හිතුවිලි සද්ද නතර වෙයි කියලා හිතන්නත් එපා. නතර වෙන ආරයක් පේන්න තියෙනවා නම් නතර වෙන සේයාවක් පේන්න තියෙනවා නම් ඒක ග්‍රැජුවලි හේම යන්න දෙන්න. ඒ කියන්නේ එක සයිකල් එකකින් මේක වෙන්නේ නැහැ. සයිකල්ස් කීප එකකින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඔක්කොම බලා හිටියොත් පේනවා මුළු සංසාරෙම සයිකල් එකක්. අපේ තුස්ම ගැනීමලා සයිකල් එකක්, කෑම ගැනීම සයිකල් එකක්, නිින්ද ගෑවට සයිකල් එකක්, ආහාර ගැනීම සයිකල් සිද්ධ වෙන නිසා එක තැනක මිස් වෙනයි කියලා බය වෙන්න එපා. දුවර බලයින්ටි ඊගාසරි ආයෙවිල ඔතනින්ම ඔයාව ওই නාටකම කරලා පෙන්නනවා. ඒ නිසා ඊසාත බඳගෙන අඬන්න තරම් සතුට කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. මම නිවන් දැක්කා කියලා සතුට වෙන්න දෙයක්වත් නැහැ. හැබැයි මොකද්දෝ තැම්පත් වීමක් වෙනවා. ඉතින් මේ තැම්පත් වීම වෙන්න පටන් ගත්තට පස්සේ එක වේරියබල් එකයි මතක තියාගන්න ඕනේ ඉවසන්නා නිවන් දකි. ඉක්මන් කරන්න යන්න එපා, ස්මාර්ට් වෙන්න එපා. වෙන්නේ ස්වභාව ධර්මයේ හැටියට. ඉවසාගෙන ඒකට බාධාවක් තොරව බාධාකින් තොරව ඔහි වෙන්න අරින්න ඒක. ඒ කියන්නේ ඒකට ෆැසිලිටේට් කරන්න නිසිනින්ද වැඩි වෙන්න අරින්න. ඉක්මන් කරන්න යන්න එපා. ඉක්මන් කරන්න ගියොත් අවිශ්වෙනවා. ඉතින් ඒකට හොඳ එක එපිසෝඩ් එකක් විස්තර වෙච්ච අවස්ථාවක් මේකේ තියෙන්නේ. ඉතින් ඒ විදිහටම දිගට වෙන්නරියාම ඉඳගෙන හිටියත් ඕකමයි වෙන්නේ. සක්මන් කරුවත් ඕකමයි වෙන්නේ. ඉදින්දා වැඩ සතිමත් වුණත් ඕකමයි වෙන්නේ. එකම මොඩල් එක සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අර තනි වචනෙන් කියනවා නම් මේ සිදුවෙන දෙයට ප්‍රතික්‍රියා කරන්න නැතුව ඉන්නවනම් නිවන් දකින්න හැර වෙන්න දෙයක් නැහැ. මේ සිදුවෙන දෙයට ප්‍රතික්‍රියා කරන්නේ මමයා තමයි. මාන්නේ තමයි. තණ්හාව තමයි. ඒ නිසා අපි මේ හිතේ මේ තණ්හා මාන දිටි පැත්තක දාලා මේ වෙන දේ දිහා නිසින්ින්ද වෙන්නදලා බලන්න හිටියොත් ඒ තමයි most efficient most straightforward most least frictional path comfort zone එකේ තියෙන්නේ ඉතින් ඒක ඉගෙන ගන්න වෙන්නේ කාලානුරූපෝ it's a matter of time කියලා කියනවා පින්වත් සාමින් වහන්ස අද දිනයේ පරයන්කය සඳහා මා මෙතන හිඳ සිටිමි යයි මෙනෙහි කරමින් කය දෙස බලා සිටියෙමි. පාද නැමී ඇති අයුරුත් කොන්ද ඍජුව ඇති බවත් බැලීමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසයේද අරමුණු විය. ආශ්වාසයේ සිසිල් බවත් ප්‍රශ්වාසයේ උණුසුමත් දැනින. ටික මොහොතක් ඒ දෙස බලා සිටිද්දී දකුණු පාදයේ ඇඟිලි වලින් පටන්ගත් හිරිවැටීමක් ටිකෙන් ටික වැඩි වෙමින් පාදය පුරාම විසිරුණි. පියවරෙන් පියවර পায় හිරිවැටෙන ආකාරය ගැන අවධානය ගියේය. තවමත් කයෙහි දැනීම ගැන සතිය පිහිටි නිසා මාගේ සතිමත් බව තවම ඇති බවට තහවුරු විය. සතිය එසේම පාදය ගැන යොමු කරගෙන ඉරියව්ව මාරු කළෙමි. කෙමෙන් හිරි ගතිය තුනී වී යන බව නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ඇති වූ පහසුවත් සමගම ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ ඇති උණුසුමටත් සීතලටත් අවධානය යොමු විය. මෙලෙසම දිගටම ඒ ගැන නිරීක්ෂණය කළෙමි. භාවනා කළ විදියේ වරදක් ඇතොත් පහදා දෙනමෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එක්ස්ට්‍රා ක්වෙස්චන් කියලා එකක් තියෙනවා. එක්ස්ට්‍රා ක්වෙස්චන් සන්ධිවල රෝග තත්වයක් නිසා ඇතිවන සන්ධි වේදනා නිතර පැමිණෙන විට ඒ ගැන අවධානය යොමු කරමින් ඉරියව්ව වෙනස් කිරීම සුදුසුද? වේදනාව දැනෙන වාරයක් පාසා පැමිණි දුක් පැණි රසයි ඔබ වහන්සේ නිතර වදාරන කියමන සිහිපත් වේ. ඒ නිසා වේදනාව අරමුණු කර ගැනීම මගින් සතිය පවත්වා ගනිමි. ඒක නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ ඒකෙන්ම තියෙනවා වගේ පේන තියෙන්නේ. කොහොම නැත් ඒ වගේ ප්‍රශ්නකට මූණ දීමත් ජීවිතේට මූණ දීමක්. අපේ වේදනාව කෙනකොටම පේන් කිලර්ස් ගහන්නයි දොස්තරලා හොයන්නයි අනම්මනක් කරනට වැඩිය අඩු ගන්න එක තප්පරයක් මේක ඉඳලා බලපන් මේ ඇඟෙන් මොකද්ද වෙන්නේ කියලා මේකට කියනවා බොඩි නොලෙජ් කියලා අපි බොඩි නොලෙජ් එකට තන දෙන්නෙම නැහැ එතකොට වෙන්නේ ඇඟ දුර්වල වෙනවා ඒ නිසා එන දෙයට මුණ දීලා බලන්න ප්‍රතික්‍රියා කරනවා කියන එක නෙවෙයි මම කියන්නේ මුණ දෙන එක හොඳයි එතකොට අර වගේ භාවනාදී ඉහිරි වැටෙනවා තේරෙනවා ඒකට ඉහිරි යනවා තේරෙනවා එතකොට දන්නවා ඒක ඒ ඉරියවට කය සකස් වීමක් සිද්ධ වෙන්නේ. මම ඉස්සර ඒ දවස්වල අපිට බයිසිකලේ තියෙන පොල්ලේ යනවා කියලා කියලා තියෙනවා. ඩබල් දාලා යන්නේ. පොල්ලේ දාලා විනාඩියෙම මගේ කකුල හිරි වැටෙනවා. මට බයිසිකල් බදින්නත් බෑ. ඉතින් කවුරු හරි යනකොට පොල්ලේ තමයි. ඉතින් මං බලාගෙන යනවා දැන් මේක කිව්වොත් බහනේ නැත කරන්න ඕන. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිම සමායට කකුල සම්පූර්ණ හිරි වැටෙනවා. එහෙම නැත්නම් අර පොල්ලේ යද්දිම හිරි යනවා. යන්නේ එක මතක නැහැ. එනකොට හිරි වැටෙන හැටි මතකයි. ඉතින් මම බලා හිටියා මේක මේ ලෙඩක්ද එහෙම නැත්නම් ශරීරේ හැඩ ගැහිමක්ද වෙන්නේ කියලා. මනෝට ඒක හැඩ ගැහිමක් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ශරීරේට ලෙඩක් ආවයි කියලා දන්න එක තමයි ලෙඩේට බේත. මේකට පිට කෙනෙක් ඉන්නවා පිට බෙහෙතක් තියෙනවා පිට ක්‍රමයක් කියනවා කිව්වොත් පරාදයි. ඒකේ මුළු වෛද්‍ය විද්‍යාව මානවය සම්පූර්ණයෙන්ම නැති කරුවා මේ අවුරුදු 200 ඇතුළත. sorry. දොස්තරලා ඉන්නවනම් මයිත් එක තරහ වෙයි. දොස්තර වෙච්ච කට්ටියට තරහ වෙනවා. දොස්තර වුණා. ඔය මොකක්වත් තිබුණේ නැහැ බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන ප්‍රතික්‍රියා නැති කාලේ මනුෂ්‍යයන් තිබුණේ බඩගින්නයි පිපාසාවයි කියන ලෙඩ දෙක විතරයි. මේ තෘෂ්ණාව නිසා තමයි අනික් ලෙඩ සේරම හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක ඉපාම කරපු කෙලවර තමයි ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ දොස්තරකම කියලා කියන්නේ. විනාශයි. විනාසයි දැන් ඉන්නේ එකෙක් වන ඖෂධයක් අඳුරන්නේ එකෙකුට තේරෙන්නේ නැහැ ප්‍රත්‍යාහාර වේල මොකද්ද කියලා. එකෙකුට තේරෙන්නේ මෙච්චර කෑවොත් ඇති කියලා. ඔහේ කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කනවා කනවා කනවා කනවා කනවා කාලි වෙරලා ඊට පස්සේ මේ බඩේ ඉලියන්න කියලා වෙනම වේ જાතියක් බොනවා. ඒල දොස්තරලා හම්බෙලි වෙලා මේ රෝම අධිරාජ්‍ය තිබුණලු ඒ වගේ කැම්මේ තුළ වොමිටෝරියම් කියලා එකක්. ඊළ උගුර ගහලා වමනේ කරලා ආවිලා ආය කනවලු. ඒ තරම් කෑම රසයි. පිසාච ප්‍රේතයෝ. පිසාච ප්‍රේතයෝ. මේ කාම කණ්ඩ ජීවත් වෙනා මිසක් කෑමට ජීවත් වෙනවනේ කියන එක හරි කැත වැඩක්. ඉතින් මේ හේතුව මොකද මේ අපිට මොකක් හරි වෙච්චාම බාහිර කෙනකින් ඉල්ලන එක. මේ දොස්තරට තේනවා මේ බේතට පුළුවන් මේ මන්තරයට පුළුවන් මේ සුභ සාන්තියට පුළුවන් කියලා හිතපු ගමන් මම හිතනවා ආපු ලෙඩේට වැඩි හවම් මේ ලෙඩේ. ඒ හැම එකටම උත්තරයකෙම තියෙනවා. මං කියන්නේ 100%ක් ඇබ්සලියුට් යන කියලා. බුද්ධ වෙලා සම්පූර්ණ බුද්ධත්වයටපත් වෙච්ච බුදුහාමරට ලෙඩ 12ක් ආවා. එහෙම නෑ එකක්වත් දෙන්න බෑනේ බුදුහාමර පර්ෆෙක්ට් නිසා නැලේ දෙනවා. නමුත් මේකෙන් අපිව එක්ස්ප්ලොයිට් කරන්න තියන්න එපා කාටවත්. අද ඒකෙන් බය කරලා අපිව එක්ස්ප්ලොයිට් කරන හැටි භාවනා කරනකොට පේනවා එහෙම ඇවිල්ලා ඒ ඉස්සල්ලා එකේ ලියලා තිබුණා එක තැනක දුවර භවනා කරනකොට බිල්ලි තිනමාරු මතුවෙනවා කිය. ඒකට වෙනම පොතක් තියෙනවා ධම්ම තෙරපි කියලා. මහසි සිස්ටම් එක කරනකොට භයානක ලෙඩ සුවිච්ච ඇති. වෙදකම් කරන්නේ යා ඒකට බුණ දෙනකොට අර ලෙඩේ බාගෙට සනිපෙච්ච ලෙඩ ඔක්කොම ආයෙ මතුවෙලා සනිපෙලා යනවා. ඇට කැඩිලා ඇට හයි වෙනකොට කවදාකවත් පර්ෆෙක්ට්ලි හරියන්නේ නැහැ. ඒකට භාවනා කරනකොට කැඩිච්ච ඇටේ ලෙඩ දෙන්න ගන්නවා. දන්න ස්වාමීන් වහන්සේ කියන ඔය ආයේ හීලින් එක පටන් ගත්ත ඔකට ඕම යන්න අරපන්. එතකොට සම්පූර්ණ පර්ෆෙක්ට් හරියමක් හරියනවා. ඉතින් ඒ ටික වෙන්න දෙන්නේ එක එක නැගිලි ගැහුවොත්. ඉතින් අපිට වෙලා තියෙන ජීවිත ආසාව නිසා හෝ අපේ තියෙන බාල්දු ගතිය නිසා අපි අරයා මෙයා ළඟට ගිහලා චරිචුරු ගන්නවා මට අර කොනා මේක උනායි කියලා. ඒ කියන්නේම දෙඩේට ආසයි කියන එක. සුවෙන්න නෙවෙයි. සුවෙන්න ආස නම් මේ බොඩි නොලෙජ් එකට දෙන්න. මේ බොඩි එකේ ඔක්කොම සුව කරන ක්‍රමයක් තියෙනවා. හැබැයි ලෙඩේ ගැන ඇලර්ට් වෙන්න ඕන. රෝග ලක්ෂණ එනකොටම ඇලර්ට් වුණා නම් ඒකෙන්ම හදනවා. දැන් ලියලා තියෙනවා පොත් දෙකක් ලියලා තියෙනවා. එකක් තමයි ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. අනිත් එක තමයි මෙඩි මෙඩිසිනල් මෙඩිටේෂන් ද මොකද්ද කියලා. ඕනම ලෙඩ සනීප කරන්න පුළුවන් ඉන්කියුරබල් කියලා දෙයක් ඇත්තේ නැහැ සතිපට්ඨාන. හැබැයි ඒ කියන්නේ පර්ෆෙක්ට් නෙමෙයි. ගිය ආත්මවල තියෙන කර්ම රෝගේ ඒයි. ඉවසගෙන හිටපන්. හැබැයි මේ සාමාන්‍ය එන ඕනම දෙයක් මේ බොඩි එකේ බොඩි නොලෙජ් එකේ තියෙනවා. ඒක මේ දොස්තර ගාව වැඩිපුර නෑ. එහෙම තියෙනවා නම් දොස්තර කෙනෙක් ලෙඩ වෙන්න බෑ. මම පැහැදිලිවම ක්වෙස්චන් කරනවා දොස්තර කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේ ඉසි එකක් කොහොමද තමුසෙට ලයිසන් නෑ ලෙඩ වෙන්න. තමුසෙ දොස්තරනේ. එහෙම නෑ ස්වාමීන් වහන්සේ අපිටත් ලෙඩ තියෙන. ඇත්තටම බැලුවොත් දොස්තරට අපිට වඩා ගොඩක් ලෙඩ. මම දැකලා තියෙන උගදෙනෙකුගේ ඒක තියෙනවා. නමුත් අර පොම්බගෙන ඉන්න නිසා ඉඩේ කියා ගන්නවත් විදියක් නෑ අපිට වාගේ. බුදුජානකේ කට උත්තර තියන් දෙයක් තියලා නෑ. භව සතහට වෙන භව දුකට වේදාන. භව දුකට වේදක මොකද දෙදේනකොට දෙදේට වේදනාවට මුණ දීලා කිව්වට කමක් නෑ. හැබැයි සයි සනීපේ කියලා හිතන්න බා කවුරුත් කියලා. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඔයකෙම සනීපේනවා. ඉතින් ඒක නිසා ඒ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක භාවනාවෙන් ගන්න පටන් අරගත්තොත් යාට තේරෙන්න පටන් ගන්නවා බුද්ධහමේ භාවනා කියලා කියන්නේ මේ එක ලේටකට එකක් නෙවෙයි ඒක පැනසියා. ඒක සියල්ලම ප්‍රශ්න වලට උත්තරේ කියලා කියන්න පුළුවන්. දැන් ගෞරවනීය වන්දනීය ස්වාමින් වහන්සේ ඊයේ Q&A session එකේ උපදෙස් වලින් පසු කල ප්‍රථම පරයන්ක භාවනාව පසු කල පසු කල ප්‍රථම භාවනාව මොකක් හරි තියෙනවා සිංහල වල අප්සෙට් එක දෙකට සිංහල නෙවෙයි ඉංග්‍රීසි වලටත් තිබුණා හැබැයි දෙකට කඩලා ලියලා තියෙනවා පසු පසු කල කියලා තියෙනවා කල කියන්න පුළුවන් කල කියන්න පුළුවන් ප්‍රථම පරයන්ක භාවනාව වාර්තා කිරීමට අවසරයි පරයන්කයේ පට්ටල වී වාඩි බලා සිටින විට පිම්බීම මොනවා කියනද මේ මට මේක ඔක්තමල් එකක් බොන්න එපා. ලීලා තියෙන එක හරි කියපු දෙලිය. මට ඔන්න වලින් දාලා ගියද ඇගේ ඒක අතර අතර ගත්ත කොට මම ලිව බිම තියන්නේ එතකොට හරි නෑ එතකොට එයා කියන දේ නෙවෙන්නේ පරයන්කේ පට්ටලවි වාඩි බලා වාඩි වී බලා සිටින විට පිම්බීම හැකිලිම ප්‍රකට වේ. අර මේක කියන්නේ අමාරිසය අමාරිසය පොඩි එකා ගෙලියුමේද කොයිද? ඒ ඌ කියනවා 100ට කියවන්නේ මෝ අකුරු දෙනවා 100ට ඌ කියනවා කොන්දොස්තර බසෙන් වැඩි මේයි. ඈ බොල කොන්දොස්තර නෑ මේක කොන් නැමිලා ආයේ. ඒ කොනේ දීලා තියෙනවා දොස්තර බස් එකෙන් වැඩි මේයි. නෑ මේ කොන් කියන කෑල්ල කොන නැමිලා. කොන් නැමිලා ආයේ. ඒ නිසා ලියනකොට කොන්දි ගැරලා කියන්න ඕනේ. ඒතර කොන්දොස්තර වෙනවා. නැත්තම් ඉතින් දොස්තර බස් එකකින් වැටීමේයි කිය. හරියයි කියමු කියමු කියන්නේ. කමන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඒ දෙස බලා සිට සුළු මොහොතකින්ම පිම්බීම හැකිලීමේ ගොරෝසු භාවය සෙමෙන් සෙමෙන් සියුම් වන දෙස ප්‍රීතියෙන් බලා සිටිමි. සිටියමි. ඉන් සුළු මොහොතකට පසු සනසිල්ලේ හිස් භාවයේ දෙස බලා සිටිනා විට යම් ආලෝකයක් දිස් වෙවි නැතිව යන්නට විය. තවදුරටත් ඔහේ බලාගෙන සිටිනා විට පැහැදිලි ආලෝකයකින් ප්‍රදේශයම එළිය වැටි ඇති බවත් ඇස් ඇර සිටිනාමෙන් හැඟීමක් ඇති විය. ඊළඟ මොහොතේ මා විශාල නිවසක විවිධ වර්ණ ඇති කාමර තුලින් යන්නාක් මෙන් එක් එක් කාමර කහපාට ලා කොළපාට සුදු පාට ලෙස දිස්වෙමින් මා ඇතුළට ඇතුළට යන බවත් එසේ යන විට එම එක් එක් කාමර බිත්ති විවිධ ආලෝකයන්ගෙන් දිස්විය. මේ ආකාරයෙන් එම ආලෝකයන් හෝ විවිධ වර්ණ බිත්ති දකිමින් ඇතුළට ඇතුළට යමින් බොහෝ වේලාවක් සිටිය හැකිවිය. මේ අවස්ථාව මෙම ප්‍රීතිය භුක්ති විඳමින් ඔහේ බලා සිටීම උචිතද? සමහර භාවනාවලදී මේ වගේ අවස්ථාවන් වලදී දුක පිළිබඳව අවබෝධය හෝ මමයෙක් නොමැති බව සිතුවිලි සකස් වන්නට විය. නමුත් අද දින ඔහේ ප්‍රීතියෙන් ආලෝකමත් කාමර දෙස බලාගෙන ඇතුළට ඇතුළට යමින් කාලය ගත කෙලෙමි. මෙවැනි අවස්ථාවන් වල ශ්‍රුතමය ඥාණයෙන් අසා ඇති දේ මෙනෙහි කොට ප්‍රත්‍යක්ෂ කරගත යුතුයද? සතිය ස්ථාපිත කරගත් පසු විදර්ශනාවට යොමු විය යුතුයයි ඔබ වහන්සේ කිව්වේ මෙයටද එසේ නැතිනම් එම විදර්ශනාවට යොමු වීමට පෙර තව තවත් මෙම හිස් භාවය දෙස බලා ප්‍රීතියෙන් සිටිය යුතුයද ඕකට ඇත්තටම කමඩන් සුද්ධ කිරුවත් නැතත් හිතම මෝරනවා. ඒක ජවනිකාවේදී බොහොම සුන්දර ප්‍රදේශයක් අහුවෙනවා. ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ හිතින් හිතාගත්ත හිතලුවක් දිගේ තමයි මේ යන්නේ කියන එක. නමුත් ඒකෙදී නිකන් ලැබෙන ලාභයක් නිසා මුලින් මුලින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකට නිකන් උපමාවක් වගේ බුදුරජාන් වහන්සේ දැනක අහනවා මහන්නේ උඹලා මේ චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවද කියලා. එතකොට මේ සංඝයා වහන්සේ කියන ඔව් කියලා. ඒ නිසා චරණ චිත්‍රය කියන්නේ මොකක්ද කියලා අපිට පොතේ විස්තරයක් නැහැ. සමහරට චලන චිත්‍ර වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ animation ඒ දවස්වල මොකක් හරි ජීවිලයි සමහරට රූපකට දර්ශනයක් හරි මොකක් හරි. බුදුන් ඊට පස්සේ කියනවා මහන්නේ මේ චරණ චිත්තයට චිත්තම්බික්කවේ චරණ චිත්තම්පි චිත්තතරං කියලා කියනවා. ඒ දකින්න තරණ චිත්තයට වැඩිය හිත විසිතුරු නිසා තමයි හිතෙන්ම වා ගන්න දේවල් පේන්නේ. උඹේ හිත උඩට උඟක් විසිතුරු. ඔය පෙන්නන්නේ හිතෙන්ම වවන ලද පොඩි සේයාවක් විතරයි. ඒක නිසා හිතාගනින් හිතට ඕනේ නම් ඕනේ තැනක සැපක් කරන් දෙන්න පුළුවන්. ඒක ඇති කරලා දෙන සංඥා ටිකක් ඔය පෙන්නන්නේ. ඉතින් ඒකට පස්සේ සෙන් කතාවක් කියනවා. ඒ සෙන් මේ භවනා වැඩමුළුවක් සෙන් පන්සලක යනවලු අලුතෙන් ආධුනිකයෙක් ගිහිල්ලා එයා හරියටම වෙලාවට යන්න ඕනේ. හරියට විනාඩි 35ක් ඉඳගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ නැගිටින්න ඕනේ. ඉතින් ටයිම් ටේබල් එක හරිම සරයි. ඉතින් මේ මාසෙ මේක කරනවා කරනවා හැන්ද වෙනකොට ඉන්නම බෑ. ඊටත හොරෙන් සෙන් මාස්ටර් හොරෙන් පැනලා කැලේට යනවා. ඊළඟ කන්දක් උඩ බලනකොට ඉර බැහැගෙන යනවා පේනවා මූට පුදුම සැපක්. උට හිටියා උන්ටන ආගතන මතක නැහැ. පැනොරමික් view එක. කොච්චර සතුටුද කියලා එනවනම් මාස්ටර් භාවනා කරලා ඉවරනකොට දුවන කියලා කියන සර් දැක්කා චිත්‍රයක්. ඉර බෑගෙන යනවා විවිධ පාට වෙනස් වෙනවා කියනකොට කන රත් වෙන්න එකක් ගහලා කියනවා තොගේ හිත ඊට වැඩිය ලස්සනයි බොල කියලා කියනවා. මාස්ටර් කියන්නේ නැතෝ අහුන අපිට ගිහිල්ලා කියලා තෝ දන්නවද දක්ව චිත්‍රයත් හිතින්ම වගත්තා කොයිටත් වැඩි හිත විචිත්‍රතරයි කියලා. දැන් හිත ලස්සන වුණා නම් මුළු ලෝකෙම ලස්සනයි. හිත කැත වුණා නම් ලෝකෙ කැතයි. ඒ නිසා කවුරු හරි මේ ලෝකෙ කැතයි කියලා කියනොත් එළියපේ ගාගේ ජාතකයේ කේන්දරේ බලන්නේ නැතුව ගෙතයි කයි හිත කැතයි. කවුරු හරි කියනවා මෙච්චර කැත තියෙදිත් අපිට භාවනා කරන්න පුළුවන් කොච්චර ජොලිජ ජීවිතේ කියනවනේ ඌ නිවන් දකින්න ඔන්න මෙන්න. ඒ නිසා සියල්ල යහපත් පැත්තට දකින්නේ ඒකෝර නිවන්නට බොහොම කිට්ටුයි. ඒක බුදුසසුනේ දේශනා කරනවා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඉදපඤ්ඤස පුද්ගලෝ උත්තරින් අපට විඥාන්තස. মানে හැමදේම සුභේ විතරක් බලපන්. එතකොට නිවන් දකින්නකම් උඹට ස්මූත් ගමනක් තියෙයි. නිවන් දැකලා පස්සේ අතහැරදයි. නාටක දැක දැක යන මිනිහ හැමදාම ඇඹුල්ලම කනවා මිසක උට කවදාකවත් දිච්චම ගෙඩියක් කන්න වෙන්නේ නැහැ. අරකේ මේකේ අඩුපාඩු බල බල ඉන්නවා. නිසා ওই ලස්සන දෙයටත් කියන්නේ ඕකත් හිතෙන් මවන්න දෙයක්. උවිතත් වැඩි හිත විහිතුරු නිසායි ඕක මවන්න පුළුවන්. ඒක ඔය පොඩ්ඩක් පොඩ්ඩක් ආශික්ලා ආස්වාද කිරුවට කමන්නේ. අර පොඩි උන් කක්ක කරගත්ත ගමන් රස්නේ පිට අත ගාලා ජොලියක් ගන්න. ටිකක් වෙලා යනකොට නම් ඕක ටිකක් සීතල වෙනකොට අඬනවා. චූ කරනකොටත් එන ජොලියක් තියෙන උඩ. හොට් පොට බාත් එකනේ. ඉතින් උහිනා විවි චූ කරනවා. ටිකක් වෙලා ගිහිල්ලා අර රෙදි එහෙම සීතල වේගෙන එනකොට ඒ කජුලෙල් වගේ අඹරවගෙන අඬනවා. ඉතින් අර භාවනා කරනවත් අර කක්කටි අත ගන්න වෙලාවක් එනවා රස්නි. පවුනේ අප්පා. ඒක හා කියන්නේ. ඒ නිසා ඒක කරන්ඩ ටික වෙලාවකට කක්කා සිත් උනාට සීතල උනාට පස්සේ ආයෙ ලියුමක් කියලාවත්. ගරුතර පින්වත් ස්වාමීන් වහන්ස අවසරයි. ඊයේ සවස් කාලයේදී පරයන්ක භාවනාව වෙනදාටත් වඩා හොඳින් වැඩුණු බව හැඟිනි. පින්වත් ඔබ වහන්සේගේ අනුශාසනා මඟ පෙන්වීම නිසා මූලික කර්මස්ථානය හා කළ යුතු දේවල් ගැන වැටහීමක් තිබෙන බව සිතමි. සක්මණෙන් පසු පරයන්කයේ පහසුව හිඳගතිමි. උදේ කාලයේ සිත බොහෝ විසිර ගිය නිසා දැඩි අදිෂ්ඨානයක් ඇතිව හිඳගතිමි. ඊටාම කෙටි වේලාවකින් හුස්ම රැල්ල වන මූලික කර්මස්ථානයේ ගැටෙන නාස් අග දැනින. ආස්වාසය සෙමින් සිදුවන බවත් ප්‍රස්වාසය ඉක්මනින් සිදුවන බවත් උණුසුමත් දැනිනි. ඊයේ කියු පරිදි මගේ දකුණු දන හිසේ වේදනාව දැනිනි. වේදනාවක් කියා සිතූ විට එය නොදැනී ගියේය. පුදුමයකට වගේ අද ඊටාම ඉක්මනින් ආලෝකයක් හිරු එළිය වැටි ඊටාම දීප්තිමත් කහ තැඹිලි පාටක් දිස්වන්නට විය. මේ හිරු මේ හිරු එළියද කියා සිටුනි. නමුත් හවස් කාල නිසා එය නොහැකියයි සිටුනි. එසේම එය වෙනස් වන සුළුය. එය විස්තර කළ හැක්කේ සුදු පාට තුනි තීරයකට එළියෙන් ටෝච් එකක් ගසා ඉදිරිපසින් දකිනා අයුරු වගේ. එය ඊටාම පැහැදිලි. නමුත් කහ තැඹිලි ලාකොළ පාට වශයෙන් වෙනස් වන බව පෙනුනි. ඒ සමගම මගේ හුස්ම රැල්ල මතක් විය. ඔබ වහන්සේගේ කමඨහන් වාර්තා අසා ඇති නිසා එය මතක් වී ආපසු ආස්වාස වාතය ගැටෙන තැන හා ප්‍රස්වාසය බැලීමි. මද වේලාවකින් මගේ දකුණු දන හිසේ වේදනාව නැවත දැනුනි. එවිට මම ආලෝකය දෙස බැලීමි. වේදනාව නොදැනුනි. මෙසේ එකම ක්‍රියාවලිය කීප වරක් සිදුවිය. නිදිමත ගතියක් ඊයේ මෙන් අද දැනුනේ නැත. ප්‍රබෝධ ගතියක් හා ඇඟට සැහැල්ලු ගතියක් දැනිනි. මද වේලාවකින් මගේ අතේ වරහන් ඇතුලේ පරයන්කේ සිටින ඉරියව්වේ දකුණු අත්ල වම් අත්ලෙන් සෙමින් ඈත්වන බව දැනිනි. වම් අල්ල අනෙක් පසට ඇදිනි. මෙය මීට පෙරත් තුන් පාරක් පමණ සිදු වී ඇත. ඒ සියලු වතාවල බියක් දැනී මදකින් ඇස් ඇර බැලුවෙමි. නමුත් කමඨහන් ගැන යම් අවබෝධයක් ඔබ වහන්සේගෙන් දැනගෙන ඇති නිසා අද එම බය දැනුනේ නැත. වරින් වර ආස්වාස වාතයේ ගැටෙන තැන හා දිග බවද ප්‍රස්වාසය කොට හා උණුසුම් බව බවද පරීක්ෂා කළෙමි. නැවත ඉහත ක්‍රියාවලිය දෙස බැලීමට හැකිවිය. පයේ වේදනාව දැනුනේ නැත. සීනුව නාද වන විට ඇස්හැර බැලුවෙමි. එය හීනයක් නොව අත්ල දෙක ඈත් වී ඇත. ප්‍රීතියක් ඇතිවිය. පරයන්කය මුළු කාලය පුරාවටම සිදු වී ඇතයි සිතිනි. මෙම අත්දැකීම පිළිබඳව අදහස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා තෙරුවන් සරණ පතන අතර මෙම අවස්ථාව අපට ලබා දුන් කල්යාණ මිත්‍රයන්ටද වහවහ සසර දුකින් එතර වීමට ලැබේවා යයි කරුණාවෙන් පතමි. බොහෝම පින් තෙරුවන් සරණයි. ඔ මේවා සාමාන්‍ය කොයි වෙලාවෙත් වෙනවා සතිය කියන එක නැති නිසා අපි අන්තිමට බලනකොට මොනවා වෙලා තියෙනවද නැති කියන එක දන්නේ නැහැ. ඒක හරියට කාමරයක් අස් කරනවා ලයිට් එක ඕෆ් කරලා. ඉතින් කොතන තියෙන බඩු කොතන තියෙමුණක් දන්නේ මොනවද කරනවා. කවුරු හරි ලයිට් එක දැම්මොත් පේනවා. මේකයි කරන්න තියෙන්නේ මෙහෙමයි කරන්න කියලා. ඒ වගේ තමයි සතියෙන් වැඩ කරනකොට ලයිට් එක දාලා කාමරයස් කරනවා වාගේ. අනික් වෙලාවට ওই කිව්වට කෙරුවට කොහේ තියෙන බඩුව කොහේ තිබ්බද කියලා දන්නේ නැහැ. නිසා සතියෙන් වැඩ කරගෙන යනකොට මේ කයේ භූතයෝයි පෙරේතයෝයි දෙයියෝයි බ්‍රහ්මයෝයි මිනිස්යෝ සෑහෙන ගණක් වැඩ. දන්නේත් නැහැ. ඔක එකනා පේන්න පටන් අර ගන්නවා සතිය ඉඳ ගත කරනකොට ඉතින් බය වෙනවා කියන එක ස්වභාවිකයි. ඒක නිසා නිල්ලම ගහලා තිබුණ බෝඩ් එක ඔබේ යථා ස්වરૂපයේ දැක්කොත් ඔබ දුවන්න පටන් ගනී කියලා භූතෙක් දැක්කයි කියලා. ඒක ඇතුලේ භූතයන් ඉන්නේ. අපි මේ පේන් ගාගෙන ඔප දාගෙන හිටියද ඉතින් අර සතියෙන් බලලා ඒක දිහා බලලා මේක යථාර්ථයටයි කිට්ටු කරන්න කියලා දැනගන්න බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕන. නැත්නම් කවදාවත් ගොඩ ඉන්න වෙන්නේ නැහැ. මොකද ඒක දකින්න දකින්න බය චකිතේ අනිශ්චිත භාවයෙන් එන්නේ බුද්ධ සද්ධාව ඕන කරන වෙලාවට ඒකෙන් බලන්න පුළුවන් අපි සද්ධාව වැඩෙනවද කියලා මොකක්ද අද්ද දෙක ඈත් වෙනවා වගේ පේනවා ඉස්සර වගේ හදන්නෙත් නැහැ ඇරියට පස්සේ බලගෙන බලනවා ඇත්තටම ඈත් වෙලාද කියලා ඈත් වෙලා ප්‍රශ්නයක් නැහැ අතාතුණයි කියලා දෙයක් නැහැනේ. අනිත් වගේ මේ හිමීට අපි නොදැනව ආර්ය පරිශ්‍රණය යනවා. ඔක්කොම බුදුහාමරගේ සද්ධා කවුන්ට් එකට වැටෙනවා. පස්සේ යනකොට තියෙනවා ඌ ඉතින් ඉගෙන ගත්තයි කියලා මහ ලොකු දෙයක් නෑ. හැබැයි මට බය වෙවි ඉන්නවට වැඩිය දවල් එළිය මේක දකින්න එක ලොකු දෙයක්. කිසිදාක මොන විදියකින් අන්න. ඒක ඒ දැනුම කාටවත් දෙන්න බෑ. එයාම කරලා ඉගෙන ගන්න ඕන. ඉතින් ඒක නිසා ඕනේ බූදලයක් දෙන්න පුළුවන්. කාටවත් ඒක හොරකම් කරන්නත් බෑ දෙන්නත් බෑ. ඉතින් ඒක දන්නේ නැතුව ඉඳලා මැරුණා නම් මිනිස්සෙක් කියලා කියන්න බෑ. ඒ නිකන් ඔය මොකක්ද ණයට ගත් එකක් වගේ තියාගෙන මැරලා යනවා. මොකද්ද කියලා දැන නිසා සතියෙන් ජීවත් වෙන එක දවසක් අසතියෙන් ජීවත් වෙන අවුරුද්දක 100කට වැඩිය හොඳයි. මේ ඒකේ හම්බෙන දේවල් නම් ප්‍රිය ජනක මනාප ජනක නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නම් සත්‍ය. ඒකෙන් නම් ගැලවුම තියෙන්නේ ඒ සතිය වෙනුවෙන් ගත කරන චිත්තක්ෂණ වාදයක් පාසා අපි කරන්න තියෙන අනුග්‍රහ කරන එක තමයි. ඉතින් ඕක ධෛර්යයෙන් දිගට කරගෙන යන් කියලා කියයි. ස්වාමීන් වහන්සේ දැන් තියෙන්නේ අමතර ප්‍රශ්න පළවෙනි එක ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම ප්‍රශ්නය බුද්ධ දේශනාවේ ඇති නිନ୍ଦ අඩු කිරීමට දී ඇති උපදෙස් සම්බන්ධවයි. මට මතක ඇති පරිදි එය නින්දාරාම වශයෙන් දක්වා තිබේ. නිද්දා. නිද්දා නිද්දාරාම. එය වැරදි නම් කරුණාකර නිවැරදි කරන කරන සේක්වා. තවද අපට ලබා දී ඇති Basic Guidelines for Intensive Meditation Practice යන පොතෙහිද 6 වන පිටුවෙහි sleep should be limited between 4 and 5 and half hours a day යනුවෙන් දක්වා තිබේ. නමුත් විද්‍යාව අනුව නම් ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම අතිශයින් වැදගත් දෙයක් ලෙස කියා තිබේ. 1. නිින්ද මෙලෙස අඩු කිරීමෙන් එය දවස තුල සාර්ථකව භාවනා කිරීමට සහ බණට සමන් දීමට බාධා විය හැකියයි මට හැඟේ. උදාහරණයක් ලෙස ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා භාවනා කරන විට සහ ධර්මය ශ්‍රවණය කරන විට නිදි කිරා වැටීම මෙසේ නින්දා අඩු කිරීමෙන් වන ප්‍රයෝජනය කුමක්දයි පහදා දෙන්නේ නම් මැනවි. දෙක ඉහත බුද්ධ උපදේශය ප්‍රධාන වශයෙන් භික්ෂූන් වහන්සේලා උදෙසා දේශනා කරන ලද්දක්ද නැතහොත් ගිහියන්ට ගිහියන්ටත් එකසේ අදාළද ඇතැම් ගිහියන්ගේ ජීවිත බෙහෙවින් සංකීර්ණ විය හැක. රැකී රක්ෂා කොට මහන්සි වී gedara එන ඇතැමුන් නින්දද අඩු කොට භාවනා කිරීම ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර විය හැක. සංකීර්ණ ජීවිතයක් ගත කරන ගිහියන් අවම වශයෙන් පැය 7ක්වත් නින්දක් ලබා ගැනීම ගැන ස්වාමින් වහන්සේගේ අදහස් දක්වන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි. තෙරුවන් සරණයි. ඔය මේක ඔය භාවනා කියන වචනේ වර්ණ ගන්න ඕනේ. අපේ ලොකු සංහිත කියන්නේ භාවනා කියන්නේ විස්රාමයක් කියලා. ඉඳගෙන ඉන්නවා කියලා කියන්නේ හිත විස්රාම කරන නිින්ද තමයි. දැන් උඟක් භාවනා කරනවනේ නිදා ගන්න ඕනෙම නැහැ. ඉතින් වැඩ කරනවා කියලා මීහරක් බරාදිනා වගේ වැඩ කෙරුවොත් නිදා ගන්න වෙනවා. ඉතින් මොනව කරන්නේ? ඒ වෙලාවේ භාවනා කරන එකට භාවනා කියලා කියන්නත් බෑ. කඹරනවා කියලා කියන්නේ. බුදු ජානසේ දේශනා කරනවා පුඤ්ඤ පාපම් පහීනස්ස නත්ති జాగරතෝ බයං. මේ පින්පව් දෙක ඉක්මවපු ජාගතියාන් ලෝකේ රකින්න කෙනාට බය කියන එකක් ජීවිතේ ඉන්නේ නැහැ කියලා. ඒ නිසා මේ සත්‍ය කියන වචනේ දාලා ඔය රචන රචනා කරන ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. සතියෙන් නිදා ගන්න ප්‍රශ්නයක් නැහැ. සතියෙන් භාවනා කරන්න. භාවනා කරන වචන කියන එක අයින් කරලා දාන සතියෙන් ඇවිදින්නකෝ. සතියෙන් වාඩි වෙන්නකෝ ඉවරයි. ඔය සංකීර්ණ මේ භාෂා විලාසයක් මෙතන ඇවිල්ලා තියෙන්නේ ඒක හරීම ලේසි තමයි භාවනා කියන වචනේ සාසම් වචනයක් කරගන්න. හැම වෙලාවෙම සතියින් ඉන්න. සතියින් නින්දට යන්න. එතකොට ඊට ටික කරයි. කාටවත් කියන්න බෑනේ මෙච්චරලා නිදා ගන්න ඕනේ මෙච්චරලා ඇරලා ඉන්න ඕනේ කියන එක. ඒක කොහොමඩක්ක කාලානුරූප වෙනස් වෙන පුංචි කාලේ එකක්, මැදහත් කාලේ එකක් මෙහෙම එකක්. ලෙඩ සුව වෙනකොට එකක්, ලෙඩ නැතිකොට එකක්. ඉතින් ඒක නිසා නින්ද නෙවෙයි කරන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ අසතියෙන් ගත කිරීම. එහෙම නැත්නම් හිටියා බුරුමේ තඹුළු සෑඩෝ කියලා එකෙක් ඒ සෑඩෝ මහසි සෑඩෝ ඉස්සල්ලා ඇමරිකාවේ ගිහිල්ලා උගන්ලා තිනවා සුළු ප්‍රදේශයකට නිදා ගන්නවා කියන්නේ තිරිසන් වැඩක් කියලා කියන්නේ. ඒ ශාන්සිගේ මොනාස්ට්‍රිකේ ඇඳවල නැහැ. කිසිම විදිහකට බුදියන්න දෙන්නේ නැහැ. හැම පැය 24ම අවදිින් ඉන්න ඕනේ. ඒකට තියෙනවා මේ මේ සජ්ජිකාංග කියලා දුතාංගයක්. ඉතින් වේපුසෑඩොත් ඒ වගේලු. වේපුසෑඩොත් ලොකු ශාන්ති ආපෙලාවේ ස්පයි කරලා තියෙනවා. ලොකු සාංශේ ඉන්න බැරි කමට ගිහිල්ලා 11ට බුදියා ගත්තා. ඒ සාංශේ එතකොට සක්මා උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා බලනකොට තානාපත්තුම ඇවිල්ලා ඇත් එක්ක සාකච්ඡාවක් වුණා. ඉතින් ඒ නිසා දවස හොඳට සතියෙන් ගත කරනවා නම් නිදිමත සහ ඔය දිනදා වැඩ කියන දෙකම සතිය ආලෝකයට පොඩ්ඩක් කරලා බලන්න. එතකොට ඒකල ප්‍රශ්නේ වර්ණ ගන්න අපි සම්පූර්ණ වෙනස් දෙයක් ගැන කතා කරන්නේ. සක්මන් භාවනාවේදී රවුමාකාරයෙන් යෑම උචිතද? පොන් වරහන් ඇතුලේ පොණ්ඩ එක වටේ. සක්මන් භාවනාවේදී පියවර තබන වේගය එක් එක් පුද්ගලයාට වෙනස් බව දැනෙයි. සතිය පිහිටුවා ගැනීමට එය බලපායිද? මම තරමක වේගයෙන් ගමන් කරයි. ඒ අනුව සතියද පිහිටයි. වරහන් ඇතුලේ ඒ පිළිබඳ විස්තර ඇතිව වෙනම වාර්තා කර ඇත. couldn't repeat here එසේ සතිය පිහිටියද ඊයේ ඔබ වහන්සේ පැවසූ දෙයක් නිසා මෙසේ අසන්නට සිටිනි. පුංචිවට කඩමින් පුළුවන් තරම් සියුම්ව සක්මන දෙස බලා සිටීම වඩාත් හොඳයි. වදාළ නිසා සක්මන ස්ලෝ කළ යුතුයදයි පුංචි සැකයක් සිතට නැගී ඇත. තුන්වෙනි ප්‍රශ්නය අටසිල් රැකීමේදී උදෑසන් උදෑසන පළමු ආහාරයට වේලාවක් ඇතිද? කිරි හෝ කිරිතේ පානය කිරීමට හැකිද? උදෙන්ම. ඔය සක්මනේදී පුංචි කැලුවට කඩනවා කියන එක වේගෙන් ගියත් කරත හැකි, හිමීර ගියත් කරත හැකි ඒ කතාව වෙන දෙයක්. නමුත් අර රවුමේ විදින කොටයි, කෙලින් ඇවිදින කොටයි තියෙන වෙනස කෙලින් ගිහිල්ලා හැරෙනකොට ඒකාන්තයෙන්ම සක්මන සංකර වෙනවා. ඉරියාපත මාරු වෙනවා. ඉතින් ඒක ලොකු අභ්‍යාසයක්. හොඳට වඩාගෙන කියන සතිය යුක්තව සංකීර්ණ වැඩක් කරනවා. නැත්නම් හැරෙනවා. හැරෙනකොට ඇහැට පයින්නවා, හිත කනට පයින්නවා, නාසයට පයින්නවා. අන්න ඒ අභ්‍යාසයේ එක තැනම සක්මන් කරලා හැරෙන එකේ ලැබෙන දෙයක්. නමුත් එහෙම ඒක ඒක බය නිසා සමහරු වටේට පොණ්ඩේ කියවිදිනවා. ඒ කියන්නේ වට බුදු බොමලු වටේ යවිදිනවා. ඒකට හැරෙන්න දෙයක් නැහැනේ. එහෙම කටයුතු කරනවා. ඉතින් ඕක කරගෙන මුල් කාලේ විතර ඒව බලපන් ටික කාලයක් ගියාම ඔක්කොමගේ හරි ගැසලා එනවා. ඉතින් ඒක නිසා කියන මේ සක්මන් භාවනාව කියලා පොතක් ලිව්වා මම හිතන්නේ අචන් බ්‍රම් වෙනතන මේ ස්වාමීන් වහන්සේ නම මම හිතන්නේ කියලා තිබුණාද මන් දන්නේ මට ඒ තුනක් කියන්න හිතෙනවා. එහෙම ඒක දැන ගිහිල්ලා හැරෙන එක බාධායි නම් මේ වටේ ඇවිදින්න කියලා ඒක ප්‍රශ්නයක් ඇත්තේ නෑ. <clears throat> නිදිමත එනවනම් කියලා තියෙනවා තාප්පයක් උඩ ඇවිදින්නේ කියලා. ඊට පස්සේ කියලා දුනවා ඒත් වෙනවනම් පස්සෙන් පතට යන්න කියලා තාප්පි. ඊටදී අපි අර ඒ දාන දාන බෝල වල හැටියට තමයි සෙල්ලම යන්න තියෙන්නේ. හැබැයි ওই මුල් ටික තමයි ඔක්කොම මුල් ටිකේ තමයි ඔක්කොම මේවා තියෙන්නේ සක්මණ කියන කල්ලගත්ත පස්සේ ඒ ප්‍රශ්නේ ඉන්නේ අපි ළඟ තියෙන විනාඩි 6ක වීඩියෝ ක්ලිප් එකක්. දැන් තියෙනවා වීඩියෝ ක්ලිප් තුනක්. ඒ නිසා අපිට තියෙනවා නම් ටීවී එකක් ගාවට යන්න පුළුවන් නම් ඒක දාලා පෙන්වන්න පුළුවන්. ওই තියෙන අත්දැකීමෙන් ඒකත් බලන්න බලනකොට ඒක තවත් උපමට්ටම් වෙලා එයි. ඒක නිසා වේගය එතනින් යම වගේ හැරෙන වගේ දේවල් ගැන ඒ ඒ වීඩියෝ ක්ලිප් එකක් හදනකොට අපි පුළුවන් තරම් බලනවා තියරිටිකලි දෙන්න තියෙන තොරතුරු දෙන්න. ඒ නිසා ওই ටික කරගෙන යන්න කරගෙන යන ගමන් සතිය වැඩි වීමට මොකද්ද උදව් කරන්නේ? එච්චරයි අවසාන ඵලය කියලා බලන්න තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අටසිල් රැකීමේදී උදෑසන පළමුව ආහාරය. මේ අරුණ තමයි අහන්නේ. ඔය වචනේ අරුණ අරුවේ අරුණේ ඉඳලා මධ්‍යහ්නයේ දක්වා විතරයි ආහාර ගැනීම අට මේ විකාල භෝජන ආදී ගන්නේ මේ අරුණ මට පේනවා හතරමාරත් වෙන්නේ ඉස්සලා අරුණ නගිනවා. දේ. ඒකල දවල් 1යි 10 වෙනකන්ද ගෝදබන්ද එයාපෝට් එකේදී අපි බැලුවා 1යි 10 විතරනකම් මධ්‍යහ්නේ. ওই අතරමැද ওই කියන කිරි ආහාර කොයි දෙයක් වුණත් ගන්න පුළුවන්. නිසා උදේ පාන්දර අරුණ යාන්තම් කුරුල්ලෝ කෑ ගන්න සද්දයි අහස මේ ඉර නගින්න ඉස්සලා පැය භාගයට විතර ඉස්සලා යන්දම් අහස එළි වෙන එකටයි අපි අරුණ කියලා කියනවා. ඊට මුදුන් වෙන වෙලාව මධ්‍යන්නේ කියලා කියන ඒ අතරමැද ඔය ආහාර ගත්තර කමක් නැහැ. මම ඊයේ කමටහන් වාර්තාවේ ලිව්වා මේ අපි කමටහනේ යෙදෙනකොට හිතේ කියවන වාර්තාව කෙලින්ම හිතෙන් රෙකෝඩ් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. මම අද සක්මන් කරන ගමන් ෆෝන් එකේ පොඩි පොඩි වාර්තා රෙකෝඩ් කළා. ඒ වගේ විශේෂ අත්දැකීම් අමතක නොවෙන්න. දැන් අපි හැමෝම ගාව වගේ ෆෝන් තියෙනවා. මෙය සතියට බාධා වන විදියට පාවිච්චි කළේ නැහැ. නමුත් සතියට බාධා නොවෙනවා නම් මෙය ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුණා. මේ සක්මන් භාවනාවට පමණයි අදාළ පරයන්කයේදී කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වාමින් වහන්සේ මේ ගැන උපදෙසක් දෙන සේක්වා. මේක තියෙන කොමියුනිකේෂන් ප්‍රශ්නයක් භාවනා වැඩෙනවා නම් කාට හරි කිව්වත් නැතත් ඒක වැඩෙනවා. නමුත් කමඨාන් සුද්ධ කිරීම කියන්නේ කොමියුනිකේෂන් එකක්. මෙතනින් ගියාම කාට හරි කියනවා කියන කොමියුනිකේෂන් එකක්. ඒ වෙන දේ තා ඒක කාට හරි කොමියුනිකේට් කරනවා කිව්වහම මෙතන ඉන්ෆෝමේෂන් 75කට වැඩිය කපලා යනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. දෙක තමයි ඔය සිද්ධ වෙන ඉතාමත් මේවට කියනවා නිකන් ලස්සන අදහස්. සටෝරි කියලා කියනවා Hindu මේකේ සෙන් බුද්ධ ආගමේ මේක කියනවා බ්ලින් එක පාට නිකන් ඉලෙක්ට්‍රික් තේරෙන පටන් ගන්නවා. ආයෙ නැති වෙනවා. ඉතින් ඒ වෙලාවෙම ලිව්වනම් එහෙම ලේසි. නමුත් ඒක වාසනාවක් තියෙන ඕක නැවත නැවත එනවා. ඒ නිසා නැවත නැවත එනකොට අපිට නිකන් හැලෙනවා කියන දෙයක් වෙන්නේ නැහැ. නැවත හරි එනකොට ඌ අතර මේට්‍රික්ස් කනෙක් වෙලා මොනවද ඒවට කියන්නේ මේ අන්තර් සම්බන්ධතාවය ඇවිල්ලා අර පොඩි පොඩි ইনফෝමේෂන් පීසස් පැකට් වෙන්න පටන් ගන්නවා. පැක් වෙන්න පටන් ගන්නවා. එතකොට ලේසි. ඒක නිසා කොමියුනිකේෂන් එක පස්සේ හැදෙනවා. ඒක නිසා ඉච්චරම වරි කරන්න හොඳ නැහැ. හැබැයි ලියමනේ තමන්ම තමන්ගේ අත්දැකීමට ගරු කිරීමක් වෙනවා. කවුගත්තේ වනේ මම දැකපු දේ. එනිසා මම බුරුමේ ඉන්න වෙලාවේ මට හතර නමක් මට report කරනවා සිංහලෙන් මම ඒ කට්ටිය ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ සාඩුවනේ. ඒක නිසා මමත් ලියන්න ඕනේ මගේ වார்த்தාව. ලියලා එනකොට මං බෑග් 8ක් තිබුණා මයි ළඟ ගේන්න. එහි මට එක්සයිස් පොතක්වත් හොයාගන්න තැනක් තිබුණේ නැහැ. ඔක්කොම ඇරනාට පස්සේ එයාපෝට් එකෙන් කිව්වා බෑග් තුනකට වැඩිය ගේන්න දෙන්න බෑ කියලා. ඔන්න තණ්හාව අඩු වෙලා තියෙන හැටි භාවනා කෙරේ. ගුරු ආමතුගා ධම්මජීවඹ එනකොට එක බෑගයි කියනවා. දැන් බලපන් අටක් තියෙනවා. මේ මේ මොකද්ද මේ කොල්ල? මොකද ආදී භාවනාව කියන්නේ කල්ටිවේට් කරනවා කියන එකද? වැඩනවා. මෙන්න බලන්න බෑග් අටක් වැඩිලා තියෙනවා. ආ බම්බු ගහපන් දැන් අය පහක් දාලා යන්න වෙනවා කියනවා. පස්සේ තානාපති කාර්යාලයෙන් පහම ගෙනත් දුන්නා. එක කොල කෑල්ල බස් ටිකට් එකක් මම විසිකෙලුවේ නැහැ. මොකද මේ ජීවිතේ හරි පරිණාමාත්මක වෙනසක් වීමක්. ඒ ලියපු කේප දැන් පේනවා මොන්න තරම් සරල දේවල්, තකතිරු දේවල්, මෝඩ දේවල්ද ලියලා තියෙන එක. නමුත් ඒ හරහණ යන්නේ. බොහොම සරල දෙයක්. පහුවෙනකොට මේ ඔක්කොම ලස්සනට මේට්‍රික්ස් වෙලා අන්තර් සම්බන්ධතා ඇතුළු පැකට් පිටින් එළියට එනවා. හැබැයි ඒකත් මම හිතන්නේ ඔක්කොටම වෙන්නේ නැහැ කියලා. සමහරෙකුට ඒක නෑ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට මොනවක්වත් කියාගන්න බැරි වුණා. සාරිපුත්‍ර ස්වාමීන්ගේ මුකුත් නෑ. පුදුමාකාර ගුණයක් එන්න පටන් ගත්තා. මුගලන් ස්වාමීන් වහන්සේගේ ගුණ ආවේ ඇඩ්වාන්ස් ආයට විතරයි. සාරිපුත්‍ර ස්වාමීන් ඕන කෙනෙක් නිකන් ගේට්ටු ළඟට ගියා වැඩේ කර ගන්න පුළුවන් එක එකනාගේ ඒක ඇත්තටම ඒ කෙනාගේ සාසනයට වෙන සේවය තමයි තියෙන්නේ ඒ නිසා මේක ටිකක් වෙන් කරලා කරන්න පුළුවන් හැබැයි කමටහන් සුද්ධ කරනකොට අපි දෙක කෙනෙක් කරනවා ලියලා වෙන දේ වෙන හැටියට උත්සාහ කරන්න කියලා හැමෝට මේක එක එක කුසලතාවයේ හිටින්නේ නැහැ. ජෙනරලයිස් කරන්න පුළුවන් දේ තමයි ඔක නැවත නැවත වෙනවා. ඒ නිසා හදා ගන්න පුළුවන්. ඉස්සරහට යනකොට ඕක ලස්සනට ඔක පැක් වෙනවා. ලස්සනට ගොනු වෙන්න පටන් අර ගන්නවා. අපි ඒ දෙක විශ්වාස කරගෙන යනවා. එදිනෙදා ජීවිතයේ සතිමත් වීමට අමතක වීම. පසුගිය දිනක උදේ ආහාරයට වාඩි වී ඊතා සිහියෙන් සෙමින් ආහාරය ගතිමි. පලෙන් පල නරක් වූ කෙසෙල් ගෙඩියේ කුණු වූ කොටස් ශල්්‍ය වෛද්‍යවරයෙකු මෙන් ඉවත් කොට කුණු වූ කොටස් පීරිසියේ දකුණු පසටද හොඳ කොටස් වම් පසටද වෙන් කළෙමි. ආහාරය අහවර කෙළෙමි. පුටුව ඇතුල් කරමින් මේසය දෙස බලන විට මා ගිලදමා ඇත්තේ කුණු කෙසෙල් බව අවබෝධ විය. ජය වේවා. ජය වේවා. <laughs> අයියාර මේ මං යනකොට හිටියා යහමතුෝ යහමතුෝ ශිෂ්ටලන්තේ හිටපු අග්‍රවිනිශකාරගේ පුතාද කොයි. පොහොසත්ම රටකම පොහොසත් එකෙක් මම ඇවිල්ලා පැවිදි වෙලා. ඉතින් සත්‍ය කිව්වහම මොකද නෑ පෙත්ත කපලා සතියේ. ඉතින් මම කොහොමඩක්වත් ඔක ජොලියට ගන්න මම වැඩි ගණන් ගන්න ඒ නිසා මේ කරගත්තාම යනකම් කාගේවත් දිහා බලන්නේ නැහැ. නෝටිස් බෝඩ් එක තරම්වත් ඔලු උස්සන්නේ නැහැ. තල්ල පපුවේ වදින සතියක් තියෙනවා. ඉතින් එක දවසක් ඒ සාංශේ ඇවිල්ලා වෙලා වෙච්ච දෙය කියලා තියෙනවා. දානශාලාවේ ඇවිල්ලා වාඩි වුණා. වාඩි වෙලා මේකේ උණුවත් මේකේ තේ එකක් තියෙනවා. මෙතන කෝප්පේ තියෙනවා. මෙතන පඩික්කම තියෙනවා. එයාමද බොහොම සතියෙන් ඇවිල්ලා ඇරියා බෝපේ. එළ කෝප්පේ ගන්නකොට කෝප්පේ වතුර ටිකක් තියෙනවා. කෝප්පේ තියෙන ගිලම්පස බීපු ටිකයි ඒ හැමදාම. දැන් මේ සාංශේ රෝනේ ගිලම්පස ටික පඩික්කමට දාලා කෝපේ කරලා කෝපෙට වතුර එක දාන්න. දැන් මේක ඕඩර් එක දුන්න ඔළුවට දැන් මෙයා කරනවා. කරනකොට වෙනවලු බෝතලේ ඇරලා පඩිකමට වක් කරනවා. දැන් හොන්දටම තේරෙනවලු මොකක් හරි something wrong සම්මයා කියලා. හිතා ගන්න බැල්ලු මෙයාට. මේ කෝපේ හිස් කරලා කෝපෙට වතුර දාන්නයි ඕනේ. විලම්පතේ. ඒ වෙනුවට බෝතලේ ඇරලා බෝතලේ පඩිකමට වක් කරගෙන ඉන්න ගම ආපහු කල්පනා කරලා නෑ නෑ උඹට කරන්න තියෙන්නේ බෝතලේ පඩිකමට වක් කරන එක නෙවෙයි. බෝත් කෝප්පේ පඩිකමට ඉස්කලා කෝප්පෙට වතුර දාන එක කියලා ඇවිල්ලා ඥානන්ද හමුදුන්ට එහෙම සම්පූර්ණ රිපෝට් එක දීලා දෙනවා. මේ කොච්චර ලස්සනද කියලා බලන්න. ඊස්තටික් ඒ කියන්නේ අපි ඔය වැඩි හිතන්න ගත්තොත් ඒ දන්නේ පඬිතට ඒ දන්නේ යන්න බෑ කියනවා එළුවන්න බල්ලන්න යන්න පුළුවන්. පඬිතට යන්න බෑ. හැබැයි මේවා කියනකොට ඊටදී ජොලියක් තියෙනවා. ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා. ඒ තරම් ලව් එක. ඔය වගේ වෙච්ච දේවල් මගේ වම ලිව්වන. ඒවා මට ලියන්න හිතෙන්නේ නැහැ. හැබැයි මට නෝට් කරනකොට කන් ඇඩි ෆයිල් යන තරම් සතුටක් තියෙනවා. මම කරන්නේ ඔක්කොම කියනවා. කියපුවම තමයි මගේ හොන්තම යාළුවෝ කියන්නේ යකෝ කියන්න එපා. ඕවා කීයට දේවල් නෙවෙයි කියලා මම ඒක උඹේ කරුමයි. මට කරන්න දැන් මගේ යාළුවා නම් මම මම කරන ඔක්කොම ජඩ වැඩ. කියන්නේ සාමාන්‍ය හංගන දේවල් අර හොඳට ලං කරලා තියාගෙන උට කියනවා. කියනවා ඒක කිව්ව කියා ගන්න දේවල් නෙමෙයි කියලා කියන මට මගේ මට කරන්න දෙයක් නැහැ මගේ මේක ගුණ බාල්දියට දාන්නවා මම කියනවා. ඉතින් මට ඔයගොල්ලෝ කවුරක්වත් රහසරි මේ කියන්න බා කියපු ගමන් මම කාට හරි කියනවා කියන්න එපයි කියලා කිව්වේ කියලා කියනවා. මේක කිව්වේ කියන්න එපයි කියලා. අපි බැච් එකේදී ඒක කිච්චරි කියලා. ඌට කිව්වොත් කාටද කිච්චිද මෙතෙන් කාටවත් කියන්න එපයි කියලා මෙහෙම කරනවා 100ම දන්නවා. ඌට කියන්න ඕනේ කාටවත් කියන්න එපයි කියලා. අපි කියන්නේ මේ සොබනේ කියලා නම දාලා තිබුණේ කිච්චිට කිව්වද කියලා. අන මොනවා හරි වෙච්ච ගහන ඌට කිව්වද කියලා. කියන්න එපා මෙතෙන් කාටවත් අතයි කියලා කිව්වොත් ඉතින් ඒ සත්‍යමත් වුණාට පස්සේ අපි නැවත පුඩා දරුවෝ බවට පත් වෙනවා. අපි හරි අහිංසක පොඩි උන් බවටපත් වෙනවා. ඉතින් ඒක නැතුව ජීවත් වෙන්න ජොලියක් නැහැ නේ ජීවිතේ. නිකන් රට් එක්කනේ තියෙන්නේ. ඔක්කොම ඔක්කොම සිස්ටමැටික්. දැන් ජපානට වෙලා තියෙන්නේ ජපාන කියනවා they should have a certain amount of lousiness. otherwise there is no life. everything is systematized. දෙන්නේ ඉඳලා හිටලා මේ වගේ ගුණ ඉච්චි ගිහිල් ගැල්ලක් කාපුවම ඒව ඒ අර මේ කෝච්චි යනකොට මිනිස්සේ රෂ්‍යාවල පොඩ පොඩ බොනවලු. ජරව හොරෙන් හිතාගත්තලු වොඩ්කා වෙන්න ඇති කියලා. ඒ මු හොර නැතිලා බීලා බණ්ඩරට කරගේ උට සයරෝගේ තිබිලා කෙල ගහලා තියෙන බෝතලෙට. අරුසිප් එකක් ගාලා. අපේ උද දානශාලාවේ මේසේ ඔය කොයි එකත් වගේ තියලා තියෙනවා. ඉතින් අර ගිහියන් දාවම ඒ ගිහියන් ගන්න දෙන්නේ නැහැ ඒකේ සංඝයාට අවශ්‍ය දේවල්. ඉතින් ඉඳලා හිටලා කැපකාරයෝ පල්ලියහින් ඉඳලා එනවා. අරම ගෙනත් තියලා යන්නේ. එනකොට ඌ දැකපු ගමන් හොරකම් කරන මොන හරි එකක්. ඒ වගේ බෝතලයක් තිබිලා ඌ ගහනවා. ඌ හිතලා තියෙන්නේ සිරප් කියලා. බලනකොට නිල් යදි තෛරේ. පල්ලයට රඩ බඩ යනවා. ආයෙත් එන්න ඕනේ අපි ගාවට. බෙහෙත් ගන්න. ඒ මොකද වෙන්නේ? හිතුවේ නෙල්ලි සිරප් කියලාද? එතකොට ඔය සතියෙන් කරන අහිංසකම නැහැ. මේ සතියෙන් කරනකොට පේනවා අපි හිතලා මතලා කරන්න ගියොත් මොනවත් නැහැ නේ ඕටෝ පයිලට් එකක් දාලා ගියොත් යනවා. හිතපු ගමන්. හැබැයි ඒක සතිය මට්ටමට ආවට පස්සේ ඔක්කොම නිකන් විහිළුවක් කරලා අපි සෙකන්ඩ් ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තා වගේ අපි වෙන මට්ටමකට යනවා. එතකම බිග්ිනර්ස් මයින්ඩ් තියාගන්න ඕනේ. ඕක හොඳ එක්සැම්පල් එකක්. බිග්නර්ස් මයින්ඩ් වල මේ අයිසෙක් නිව්ටන් ගිහිල්ලා ඔෆිස් එකේ වැඩ තියෙන නිසා පිටර දෙයක් ඇස්ලිපේ තියලා ඌ වැඩ කර උදේට කන්න නැතුව. දවල් 10ට විතර ගිහිල්ලා බලනකොට පිටර දෙක මේසුළු අත්තරලෝසෝ දාලාලු අයගේ බැහැනවලු ඕගා. ඌ රිසර්ච් එකක් වගේ ලියලා තියෙනවා. මෙන්න මම වැඩියෙන් හිතලා කරන්න ගියාම වැඩි. පිටර දෙක වෙනුවට අත්තරලෝසෝ දාලා පැහැනවා. ඉතින් ඒව ප්‍රසිද්ධිය කියන්න හම්බෙනවා මම හිතනවා අපි පවුලේ නෑ ඉන්න වැඩිය අපේ අතර මොකද්ද සුවදකමක් තියෙනවා මේ ආශ්‍රය කරන්න. මොකද කියන්නේ? YouTube එකේ share කරන එකනේ මගේ පුතා YouTube එකේ share කරනවා. කමන්නේ. නෑ අපි කෙරුවා වීඩියෝ ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ තියෙන්නේ අසතිය ගැන. සතිය නෙවෙයි අසතියෙන් වැඩ කරනකොට වෙන දේවල් වීඩියෝ ක්ලිප්ස් හතරක් පහක් ඇදුවා. හරීම ලස්සනට සතිය උගන්වනවා ඒකේ. අසතිවත් වුණොත් වෙන දේ. ඒ කියන්නේ වැරදිච්ච තැන්, වරදින්න පුළුවන් තැන්. එතකොට පේනවා මේකේ අනිත් පැත්ත තමයි සතිය. අසතිය කියලා දෙන්න හරි ලේසි. මොකද කියන්නේ වින්සන්? ඉස්සරහනේ ශ්‍රේයකාරී කිරිය අපිත් එක්ක 10 ඉන්නලු. අර කිරියෝදී ඒ සුත් කියලා ඉතින් ලොකු ඕපරේටරවක් කරන එක දීර්ඝ. ඒක නෑ ඇත්තටම වැරද්දක් නෙමෙයි. ඉතින් ඕ ඒක ප්‍රශ්නයක් නෑ. ෆුට්බඩේ බඩේ ලියන්න මට. ඒ අරගේ අමුක් කිරිනේ පොල් කිරිනේදී සුප් එක වගේ නෙමෙයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අද අවසාන ප්‍රශ්නය. අවසරයි වෙනරබල් බන්තේ. අද මම උදේ දොර ඇරගෙන එළියට බහිනකොටම හරක් හරකුන්ගේ ඩං ගඳත් ගඳක් නහයට ආවා. මම එවිට මේක ගඳයි. මම ඒකට ආසා නැහැ කියලා අයිඩෙන්ටිෆයි කරනවා එක්කම ඔබ වහන්සේගේ ඊයේ හවස ධර්මදේශනාව මතක් වුණා. මෙතන මම ගඳක් කියලා අයිඩෙන්ටිෆයි කරලා ඒකට ආසද නැද්ද කියලා බලන බව තේරුණා. එම ලේබල් එකක් දානවා කියලා හිතුණා. මම ලේබල් එකක් දානවා කියලා හිතුණා. මේක මගේ කන්ඩිෂනින් එකක් කියලා හිතුණා. එවිට මට ගඳ කියලා තේරුණේ නැහැ. ඒකට තියෙන ඩිස්ලයික් එක ආවේ නැහැ. එතන උපේක්ෂාවත් ඇති වුණා. දැන් මට මුළු දවසම ඒක නහයට වදින විට කිසිම දෙයක් එතනින් එහාට හිතෙන්නේ නැහැ. ඒත් නහයට වැදුනා එච්චරයි. no reaction බන්තේ මේකද අදුක්කම සුඛ. ඔබට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මම හිතන්නේ ඒක අදුක්කම සුඛ කියලා. නමුත් අපි දැනගෙන ගියොත් කිසිම දෙයක ඩේන්ජර් එකක් නැහැ. නොදැන හිටියොත් තමයි ඩේන්ජර් එක තමයි අවිද්‍යාව තමයි පළවෙනිම අකුසලයේ. මේ dying to be me කියලා පොතක් ලියලා තියෙනවා. ඒක ලියලා තියෙන්නේ ඉන්දිය ඇමරිකන් ඉන්දියන් ලේඩි කෙනෙක් ඉඳලා තියෙන්නේ මේ සිංගප්පූරේ අපේ ළඟ තියෙන එක මට මතක නෑ මේ ඔයිකොනොමික් ටවුන් එක හොඳ වෙල් ටු ඩු ගර්ල් කෙනෙක්. නමුත් මෙයාගේ 95%ක්ම මේ මේ ලිම් ක්ලෑන් සවුත් විලා කැන්සර් එකක් හැදිලා මැරිලා. ඉතින් මැරෙන වෙලාව මෙයා එක්ස්පීරියන්ස් කරනවා ඒක. ලව් ඇෆෙයර් නෙමෙයි ප්‍රොපෝස් ලයිෆ් එකක් හස්බන්ඩ්ට කියනවලු ડોක්ටර් බලාපොරොත්තු තියන්න බෑ ලෙඩා ඉවරයි කියලා. දැන් ලෙඩාට මේ ටෙලිපතික් ඇහෙනවලු. දොස්තර මහත්තයා කියනවා දොස්තර කවදාකවත් වෙන්න බෑ. මැරෙන්නේ නැහැ. කොහොම කියන්නේ මේ ඔක්කොම ග්ලෑන්ස් ගිහිල්ලා මොකුත් නැහැ ඔක්කොම ගන්නම දෙයක් නැහැ. නෑ වෙන්නේ නැහැ ඒකම වෙන්නක් වෙන්න නැහැ. ඉතින් මෙයාත් අර මරණ මොහොතේ ඉඳන් කල්පනා කරනවා දැන් එහා පැත්තේ ආඩ පේන හොඳ ලස්සන ලෝකයක්. ආපහු ආවොත් අර ලෙඩ කයට එන්න තියෙනවා. හැබැයි මහත්තයා ෆුල් බිලීව් කරනවා ඉන්නේ නැහැ කියලා. ඒකට එයා දන්නවා මල්ලි ෆ්ලයි කරනවා. ප්ලේන් එකේ දැන් මේ වෙලාවේ ඉන්නේ. එනවා මෙතෙන්ද. අම්මයි තාත්තත් ඇවිල්ලා වෝට් වාට් වෝට් වාට් වෙන්න දෙන්නේ නැහැ. පල්ලේ මෙයාට ඔක්කොම පේනවා. කොහොමද ඩිසිෂන් එක එනවා අපහු වෙන්න. එනකොට එන්නේ අර සම්පූර්ණ කුණු වෙච්ච කයට. ඊට 95ක්. දවස් 3කින් කැන්සරක සනීප වෙනවා. සනීප වුණාට පස්සේ ડોක්ටර්ස්ලායි ෆැමිලි ඔක්කොම ඇවිල්ලා කියන ඒ වුණාට බෑ ඔයාට මේ කැන්සර් එකට වෙදකම් කරන්න ඕනේ. කිමෝതെරපි දෙන්න. ඊට පස්සේ මම කියනවා කිමෝതെරපි කියන්නේ වස. දුන්නොත් මයිල් හැරෙනවා, දත් ගැලවෙනවා. මොකද පස්සේ මුළු පවුලේ කට්ටියයි දොස්තරලා ඔක්කොම කියනවා දැන් ඔච්චර chance එකක් ගත්ත එක මේ treatment එක කරමු කියලා. ඊපස්සේ මෙයා හිත හදනවා මේ chemotherapy වලට. එයාට හිතක් එනවා මම මෙච්චර මේල්ල මැරදිගේ chemotherapy වස වෙන්නේ නැහැ කියලා. එතකොට නර්ස් ඇවිල්ලා මම දෙනවා කන්සෙන්ට් එක. නර්ස් ඇවිල්ලා මොහොරයක් දාගෙන ඉන්ජෙක්ට් කරනවා මේකට IV එකට. ඉතින් මෙයා බලන් ඉන්නවා දැන් මේකෙන් නරක ඉෆෙක්ට් එක එයි කියලා ඇලර්ජික් වෙන්න ඕනේ බඩගින්න නැති වෙන්න ඕනේ නිින්ද නොයන්න ඕනේ මොකක්වත් වෙන්නේ නැහැ අර කිමිකල් ඉෆෙක්ට් එකේ තියෙන ඔක්කොම නලිෆයි වෙනවා මෙයා දන්නවා මගේ හිතේ තියෙන ඉමුනිටි එකට මොනව කළාත් කරන්න බෑ කියලා ඉතින් එතකොට හොලන් වලින් ආපු ඩොක්ටර් කෙනෙක් ඔක්කොම ලියනවා හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර්ස්ලා කියනවා මේක පළ කරන්න දෙන්න බෑ මේක කන්වෙන්ෂනල් නෑ කියලා පස්සේ මෙයා ලිව්වට පස්සේ භාෂා 50කට දාලා තියෙනවා මම දැන් TED Talk එකක් තියෙනවා dying to be me ඒකෙන් තන ඕනම වසවිසක් වසවිස වෙන්නේ හිතන රක්කුණොත් විතරයි සිංහබාහුවිකේ කියන්නේ පුතා විදිනවා පළවෙනි සැරේ විදිනකොට වදින්නේ නැහැ. ඊතලේ වැටෙනවා. මොකද පුත්‍ර සෙනෙහස තියෙනවා. දෙවෙනි සැරේ විදිනවා. වදින්නේ නැහැ. තුන්වෙනි සැරේ තියෙනකොට සිංහල කේන්තියක්. ඒකට විශ්සුද්දන්නේ නැහැ මේ මට විදින්න එක කේන්තියනවත් එක්කම වදිනවා. එතෙන් යනකම් වදින්නේ මොකද පුත්‍ර සෙනෙහසෙන් බලන්නේ තුන්වෙනි ඊතලේ වදිනවා තරහ තරහ ඇති වෙච්ච එක. එනිසා අපි ළඟට වෙලා තියෙනවා ලෙඩක් අපි මේ විෂ බීජ හාබ කරන්නේ ද්වේෂ පදනමේ තමයි. මෛත්‍රී පදනමේ ආවොත් මොනවත් වෙන්නේ නැහැ. ඔය බැල්ලියක් පැටව දාලා දවස් 7ක් විතර කව ඔගේ චූ කක්ක තීරම කනවනේ. මොකක්වත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම සුද්ධ කරනවා. වැදෑම තීරම කනවා. දරුවෝ පැටව හම්බෙච්ච ඔක්කොම කනවා. ඔය අපිට වගේ බින්න ගුවම්බලා සතු පාට නිල් පාට මේ මේ යනු දරුවෙක් නම් නිල් පාට ඇඳුමුයි. පිරිමි දරුවෙක් නම් රෝස පාට ඇඳුමුයි. පුළුන් කිලෝ ගණන් බයිලා මොකක්වත් නැහැ. මම දැක්ක රිලවියක් වදිනවා. මම දැක්ක බල්ලෝ වදිනවා. මම දැකලා තියෙනවා හරක් වදිනවා. ඔක්කොම කනවා. මොකක්වත් දෙන්නේ දැන් අපි කන්නේ නැති නිසාද කෝද අපේ අම්මලා ලෙඩ වෙනවා. මුන්ට මේ ටික තේරම කවන්න ඕනේ. මුක්කක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට හේතුව ඒක ප්‍රිපෙයර්ඩ්නස්. හිත දන්නවනම් මේකයි වෙන්නේ කියලා මොනවාක් බය වෙන දෙයක් නැහැ. ඒ නිසා අපිට ලෙඩ වෙන්නේ ද්වේෂ නිසාමයි. ඒකට කියන්නේ අස්ථාන කෝපය කියලා. ස්ථාන කෝප 9ක් තියෙනවා. අස්ථාන කෝප එකක් තියෙනවා. ඔක්කොම කෝප 10යි. අස්ථාන කෝපේ තියෙනකොට තමයි මානසික කායික ලෙඩේ එන්නේ. ඒ නිසා කවුරු හරි මට බැන්නත් බැන්නත් එයාට මෛත්‍රී කරලා අනේ උඹට ඒක සනීප වෙනවා නම් උඹට හොඳයි කියලා ඉන්නවනම් බැනුම වදින්නෙත් නැහැ. අපිට ගැහුවට වදින්නෙත් නැහැ. ඒ ඒක අමුතුම අමුතුම බෆර් එකක් විතර තියෙනවා. ඒක නිසා හුදුවට හිත හදාගන්න ඒ කවුරුත් කරන දෙයකින් නෙමෙයි අපි ලෙඩ වෙන්නේ කරන දෙයට ප්‍රතික්‍රියා කිරීමෙන් ප්‍රතික්‍රියා නොකර ඉන්න පටන් අරගත්තොත් කක්ක කෙල් ගෙඩි කෑවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ ගණන් ගන්න දෙයක් නැහැ. මුල එක ඉඳලා අග දක්වාම කාගෙන කාගෙන යන්න පුළුවන් මොනවත් වෙන්නේ නැහැ. ඉවරයි දැන් කියන්නේ හතරයි වෙලාව. එතකොට ඊයේත් නායකයෙක් වෙලා ඉවරයි. අපි එවනම් මෙතෙන් නතර කරන්නයි යන්නේ සාකච්ඡාව සම්බන්ධ වෙච්ච හිිරු දිනාටම තෙරුවන් සරණයි